ගත යුතු කාරණයක් තිබෙනවා. සතර සතිපට්ඨානය කියන මේ වචන එකෙන් මොකද්ද කියා තියෙන්නේ? සතර සතිපට්ඨානයට මොනවද අයිති වෙන්නේ? කියන කාරණය බෞද්ධයෙක් වශයෙන් අපි හැම කෙනාම හොඳින්ම තේරුම් අරගන්න ඕනේ. මොකද හේතුව සතර සතිපට්ඨානියම තමයි ආදර්ශාංග මාර්ගයේ කියන්නේ. සතර සතිපට්ඨානිය වෙන්නකොට තමයි සත්‍ය බොඥාංග පූර්ණ වෙන්නේ, නිවන් සාක්ෂාත් කරගැනීම සිද්ධ වෙන්නේ සියල්ලම සිද්ධ වෙන්නේ. එහෙනම් සතර සතිපට්ඨානයෙන් මොකක්ද අපිට පෙන්නලා තියෙන්නේ? අපි එදිනදා මේ ජීවිතය ගත කරනකොට ඒ ජීවිතයේ සතර සතිපට්ඨානයට අනුකූලව සිද්ධ වෙන්න ඕනේ. ඒකෝර තමයි සතර සතිපට්ඨාන භාවනාව වැඩි. සතර සතිපට්ඨානය කියන්නේ මේ එකතැනක ඉඳගෙන සත්‍ය කඩවම් කරගෙන ධර්මීය කොටාගෙන කරන වැඩ පිළිලක් නෙමෙයි. ඒකම නෙමෙයි. ඒකත් ඒකේ කොටසක් පමණයි. සතර සතිපට්ඨානයේ යුද්ධව ජීවත් වීම අපේ එදිනෙදා ජීවිතය හැදගස්වා ගන්න ආර්යයන්ගේ ක්‍රමය. ආර්ය මාර්ගයේ තියෙන එතනයි. එතන සතර සතිපට්ඨානයේ කියන වචනේ කියපු කාරණා හතර. හොඳින් විග්‍රහ කරලා තේරුම් අරගෙන දැනුවත් වෙලා තියෙන්න ඕනේ සතර සතිපට්ඨානය වඩන්න. තේරුම් ගත්තේ නැති දෙයක් වඩන්න බෑ. කවුරුවත් කිව්වට අහගත්ත පළියට අහගෙන තියෙන හිතේ දරාගත්ත පළියට අහගත්ත දේට අනුකූල වැඩිමක් නෙමෙයි සතර සතිපට්ඨානය කියන්නේ ඉතලා තේරුම් ගන්න ඕනේ. සතර සතිපට්ඨානෙ තේරුම් තේරුම් ගත්තා නම් ඊට පස්සේ ආයතනයක් ඒක අහන්න දෙයක් නැහැ. ආරයට්ඨාංග මාර්ගය තමයි අනුකූලව කරනවට වැඩෙන්නේ. සතර සතිපට්ඨානෙ වෙන්නවා කියලා කියන්නේ ආරයට්ඨාංග මාර්ගය වෙන්න නැත්නම් ආර්ය මාර්ගය පූර්ණ වෙනවා නිවන් සාක්ෂාත් කරගන්නේ කවදද? ඒ අන්තිම මොහොත වෙනකම්ම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල තමයි සතර සතිපට්ඨානිය කියන වචනේ පෙන්නන්නේ. ඉතින් බොහෝ අය දන්නවා හතර සතිපට්ඨාන කියවම නේද කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ හතරෙන් හතර සතිපට්ඨාන කියන එක උත්තරේ උදෙනවා. දැන් මේ උත්තරේ දුන්නාට පස්සේ අවංකවම අපි බලන්න ඕනේ මේක තේරිලාද උත්තරේ දුන්නේ. ඒ කායානුපස්සනා කියන එක තේරුණාද? තේරිලාද කායානුපස්සනා කියලා කිව්වේ? වේදනානුපස්සනා කියන එක තේරුණාද? වැටුණාද? වටහාගෙනද කිව්වේ? චිත්තානුපස්සනා කියන එක වටහාගෙනද කිව්වේ? ධම්මානුපස්සනා කියන එක වටහාගෙනද කිව්වේ? ලෝක අපේ හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. ත්‍රිවිධ සුචරිතේලා තියෙන්නේ ওই ටිකම. ඉතින් ත්‍රිවිධ සුචරිතේ පූර්ණය කරනකොටත් ඇයි ත්‍රිවිධ සුචරිතේ පූර්ණය කරන්නේ? මොකද්ද ත්‍රිවිධ සුචරිතේ කියන්නේ? මොකටද ඒක කරන්නේ? මේ ප්‍රශ්න වලට උත්තර තමා තුළම නැගිලා තමා තුළම ප්‍රශ්නෙට උත්තරේ ඉන්නේ. දැන් ත්‍රිවිධ සුචරිතේ කිව්වොත් එක දෙයක් තියෙනවා. පළවෙනිම කාරණිය තමයි බුදු පියාණන් වහන්සේ ලෝක දේශනා කර වදාරන තුරු ওই ත්‍රිවිධ සාසන ත්‍රිවිධ සුචරිතේ ලෝකේ විද්‍යාමාන නැහැ. ත්‍රිවිධස්කන්ධය කියන එකක් ලෝකේ ඊට ඉස්සරහ තිබුණා. එහෙනම් එතකොට ඒ බුදුරන් වහන්සේ දේශනා කරන මේ සාසනික වූ දහම් මේ සාසනයෙන් පිට කිසිම බාහිර මේ අබුද්ධෝත්පාද කාලයකක් නැහැ මේ සාසනයෙන් බැහැර සාසනය කියා ගන්න අන්‍ය පරිබ්‍රාජික ළඟක් නැහැ අන්‍ය ආගම් ශාස්ත්‍රවරයෙක් ළඟක් නැහැ දැන් ත්‍රිවිධ සුචරිතය කියවම කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත කියලා අපි ඔකට කියනවා හැබැයි මේ ආර්ය විනයේ තිබෙන ත්‍රිවිධ සුචරිතය අබුද්ධෝත්පාද කාලෙත් නැහැ අන්නේ සාස්ත්‍රවරු ළඟත් නැහැ. එහෙනම් ඒක මොකද්ද? අන්න ඒකයි ආර්ය කියන එක තියෙනවා. එහෙනම් ආර්යයන්ගේ තිබෙන සුචරිත තුනක් තියෙනවා. ඒ ත්‍රිවිධ සුචරිතය කියනකොට ඒ කොහොමද අනාර්යයන්ගේ වෙන් වෙන්නේ? අන්නේ බහැර සාසන වලින් වෙන් වෙන්නේ කොහොමද? අබුද්ධෝත්පාදයේ කාලයක නැත්තේ එහෙනම් මොකද ඒක? අබුද්ධෝත්පාද කාලයක දකින්න නැති ත්‍රිවිධ සුචරිතය මොකද්ද? ආර්ය විනීතිය ත්‍රිවිධ සුචරිතය මොකද්ද? දැන් අපි ඔක විමර්ශනය කරලා තිබුණා. අපිට අන්න පැහැදිලි අවබෝධයක් එනවා. එහෙම නැත්නම් අපි ත්‍රිවිධ චරිතයේ වටනකොට අපල සතිපට්ඨානිය වැඩනවා කියනවා. අහන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ වැඩ ඉඳ ඉස්සරහ. අබුද්ධෝත්පාද කාලෝ. ওই ත්‍රිවිධ චරිතයේ ලෝකෙ තිබුණේ නැද්ද? ඒක තිබුණා කියන්න වෙනවා. කොහොම නැහැ කියන්නේ. ආයත්‍ය ප්‍රාණඝාතන කරලා කොරණම් කරන්නේ නැතුව කාම විචාදාරක ඉදින් නැතුව තිබෙන ආයත චරිතයක් ඉස්සර තිබුණේ නැහැ. බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, ප්‍රලාප කියන්නේ නැතුව හිටපු පිරිසක් අභිජෝත්පාද කාලේ හිටියේ නැද්ද? වටිය සුට්ටකදී තිබුණේ නැද්ද? ලෝභ නැතුව, තරහ නැතුව, මෝහ නැතුව හරියට කරපු අය පෙර හිටියේ නැද්ද? ඒතර ඒක මනෝසු චරිතයක් ඉස්සර තිබුණේ නැද්ද? එහෙනම් බුද්ධ ශාසනයේදී ඇර අන්‍ය ශාසනයකත් නැති අභිජෝත්පාද කාලේ අවිද්‍යාමාන වෙන ත්‍රිවිධ චරිතය මොකක්ද? කොහොමද ඒක හැදෙන්නේ? ඒක ඔප්පු වෙන්නත් ඕනේ. කාරණා හේතු සාධයදී අපි දැකලා තියෙන ඕනේ මෙන්න මේ අනුව නම් මේ ත්‍රිවිධ චරිතේ නම් අබුද්ධෝත්පාද කාලයක තියෙන විදිහක් නැහැ. ඒක අපි දකින්න ඕනේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. යම් කිසි කෙනෙක් යම් කිසි වැඩක් කරනවා. ඒ වැඩේ කරනකොට එක සමානව වැඩ කරන පිරිස් බොහෝ ඉන්නවා. හැබැයි එයා එහෙම කරන්නේ මොකද හපුවාම ඒ ඒ අය විදි කරපුවා යම් අදහසක් තියෙනවා. යම්කිසි අදහසක් මුල් කරගෙන තමයි ඒ ඒ අය ඒක කරන්නේ. දැන් අර අපි පොඩි උපමාවක් කරගමුකෝ මෙහෙම දෙයක්. මේ පැණි බෝතලයක් නැත්නම් පැණි බෝතලයක් අරගෙන. ඔක භූමි වෙනාට වතුරකින් තියෙනවා. දැන් මේක දෙයක් මේ දෙන්නේ කරනවා. දෙන්නම එක જાතිය වැඩ දෙකක් කළා. මේ පැණි බෝතලේ නැත්නම් පැණි බෝතලේ අරගෙන ඒක තිබ්බ පැණි වාදනේ අරගෙන වතුර එකකින් තිබ්බා. දැන් මොකටද තිබ්බේ කියලා එක්කෙනෙක්ගෙන් අහනවා. එයා කියනවා දැන් මේකට මේ කූඹියයි දීලා. මම පැන් ටික විනාශ කරනවා. මෙහෙම නිකන් දීපුවා. ඒකෙන් තමයි පැන් ටික හැකගන්න මම වතුරේකින් තිබ්බා කියලා එයා උත්තර දෙනවා. ඒ වගේම තිබ්බ තව කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහනවා මොකද එහෙම කළේ? මේ කූඹි කියන જાතිය දන්නේ නැහැ. මේ පැණි වල වෙන ස්වභාවය මේක ඇල්ලනට පස්සේ උන් ඒක කන්න ගිහිල්ලා. ඒක ඇනිලා මැරලා යනවා බොහෝ කොට. ඒ උන් කෙරෙහි මේ සතු ඇවි මේ කාල නිකන් මැරෙනවාට මම ඒකෙන් හිතා මම වතුරේකින් තිබ්බා. දැන් කාරණා දෙකක් එකම කාරණේ සිද්ධ කළා අදහස් දෙකකින්. දැන් මේකෙදී අපිට අහන්න පුළුවන්. දෙන්නම එකම අදහසින්ද මේ වැනි බෝතල් දෙක තිබ්බ ඇහුවොත් දැන් අපිට නෑ කියලා උත්තර දෙන්න පුළුවන්. හේතු දෙකක් තිබුණා. එකක් තිබුණා සත්වයන් කෙරෙහි යම්කිසි ආකාරයක අදහසක් ඇති වුණා මුළු සත්තු මැරිලා යන අපරාධ මේ මෝඩ සත්තු. මේකේ පැණි වල ඇවිල්ලා පැණි කන්න ඇවිදින්න. මේක තරම දන්නේ නෑ මුන් මේ පැණි වලට වහ වැටලා ළඟල. මේක ඇලෙනවා පැණි කන්න කිව්වා. මුන් මැරිලා යන අපරාධ. මං ඒකෙන් දැන් මෙහෙම තිබ්බ කියලා එයා උත්තර දුන්නා. අනිත් කෙනා උත්තර දෙනවා. දැන් මේක මගේ පැණිදී නැති වෙලා යනවා. මේකට කූඹියා. ඒකින්ද මම මේක දීලා. දැන් අදහස් දෙකක්. එකම ක්‍රියාවලිය. ක්‍රියාව ඒකයි. එහෙනම් කෙනෙක් ප්‍රාණඝාත නොකර ඉන්න පුළුවන්, බොරමර වංචා නොකර ඉන්න පුළුවන්, තුලාහූදු දුලාචාර නොකර ඉන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ? කියලා හනවා. ඒකට එයා කියන එක උත්තරේ. මම මෙන්න මේ අදහස් දෙන්නේ මේක නොකරන්නේ. මෙන්න මේ වගේ අදහස් අදහස් নানা ආකාරයෙන් තියෙන එකම ක්‍රියාවලිය. එකම ක්‍රියාවලිය කරන්න ඕක නොකරන්න. හේතුකාරකින් අදහස් තියෙනවා. මෙන්න මේ තුලින් දැනගන්න ඕනේ සාසනික ත්‍රිවිධ චරිතය කුමන අදහසකින් කරන එකද සාසනික ත්‍රිවිධ චරිතය වෙන්නේ අන්න එතකොට තමයි මේක වෙනස දැනගන්න පුළුවන් අන්න අදහම අනුව තමයි නිගමනය කරන්නේ අබුද්ධෝත්පාද කාලේ ඔය අදහම තිබුණා ඔය වැඩි එහෙම නොකරන්න එහෙම කරන්න මේ කාරණා දෙකට අබුද්ධෝත්පාද කාලේ ඔය අදහමින් කරන්න වැඩ පිළිලා තිබුණා අන්න එතකොට දකින්න පුළුවන් නිවන නිවන කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්ත කෙනෙක්. පළමුව පෞද්ගලික නිවන තේරුම් ගන්නවා. නිවන තේරුම් ගත්ත කෙනෙක් ඒ නිවනට හේතුකාරක වන දේ දැනගෙන යමක් කරනවා යමක් නොකරනවා. එහෙනම් නිවන කියන එක නම් අබුද්ධෝත්පාද කාලේ දැනගන්න කිසිම ක්‍රමයක් නෑ. එහෙනම් බුදු පියාණන් වහන්සේ ලෝකයට පහළලා දේශනා කරපු ධර්මයේ තුලින්ම නිවන කියන එක තේරුම් ගන්නවා මිස. වෙන අබුද්ධෝත්පාද කාලයක හෝ එහෙම නැත්නම් යම් කිසි ආකාර අන්‍ය පරිබ්‍රාජකීන අන්‍ය ශාසනයක හෝ ওই නිවන කියන වචනේ තෝරලා දෙන්න කිසිම කෙනෙක් නෑ. පිළිකරන. සම්මතේ ඊට පස්සේ අරගන්න. සම්මතේ තුල පවත්වාගෙන යනවා ලෝක පැවැත්ම. ඒකේ පරමාර්ථය කියනවා. අන්න ඒකයි. පරමාර්ථය හැඟවිලා. ඉතින් හැඟවුණු පරමාර්ථයක් තියෙන්නේ. අදහස ඉලිබැසේ නැත්නම්. ඒ වඩන මාර්ගයේ ආර්ය මාර්ගයක් වෙන්නේ නැහැ. මේ නිසා සතුන් මරන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව කාමයේ වර්ධවා හැදිරෙන්නේ නැතුව ඉන්න අය. අභිතෝත්පාද කාලේ හිටියා. හැබැයි මොකද මොකක් නිසාද හිටිය ඇහුවෝ? ඒ වගේ අපාය යන්න ඕනේ. මොකද ඒ කාලේ තිබුණා අපාය යනවා මේවා කළොත් දෙවි ලෝකෙ යන්න පුළුවන්, ස්වර්ගයට යන්න පුළුවන් ඒවත් ඇරිය. ඔය අදහස තිබුණා. හැබැයි ඔක අබුද්ධෝත්පාද කාලේ තිබිච්ච අදහසක් මිසක් ඒ නිවන් පිළිබඳ අදහස නෙමෙයි. අන්න ඒ නිසා මොකද කරන්නේ? ඒ අය ඒ අදහසේ පිළිදලා. සමහර ප්‍රාණඝාත කිරුවේ නැහැ. වරවර වංචා කිරුවේ නැහැ. සුරාසු දුරාචාරවල යෙදුනේ නැහැ. එහෙම වැළපුණා. පරමාර්ථය මොකද්ද? මේවා කළා දුගතියට යන්න ඕනේ නැහැ. දුගතිය යන්න පුළුවන් මේවත් ඇල්ලලා ඉන්න පුළුවන්. ඒකට අදහස ඒ දෘෂ්ටිය පිළිලා ඉතින් ඒ අය මොකද කරන්නේ ඒවත් අල්ලලා හිටියා. ඒ නිසා ඒකත් ත්‍රිවිධ විතරේ එක්තරා කාය සුචරිතයක්. හැබැයි මේ ආර්ය දකින්න කාය සුචරිතය ඊට වඩා වෙනස් දෙයක්. අනේ වෙනස දකින්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා කල යුත්තයි නොකල යුත්තයි තේරුම් ගන්න ආකාරය. කුමක් නිසා මේක කල යුතුද? කුමක් නිසා මේ දේ නොකල යුතුද? මෙන්න මේ කියන කාරණේ තේරුම් ගන්න ආර්ය අදහසක් තියෙනවා. මෙන්න මේ ආර්ය අදහස තේරුම් ගත්ත දවසට. ඒ අනුව සිද්ධ කරන්න පටන් ගත්තා නම් ඒ වැඩ පිළිවිද. මෙන්න මේක ආර්ය වැඩ පිළිවිලක් වෙනවා. ආර්යයන්ගේ කාය විචරිතයක්, වාග් විචරිතයක්, මනෝ විචරිතයක් වෙනවා. මෙන්න මේ ත්‍රිවිධ විචරිතය පූර්ණය කරන සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා. එහෙම නැත්නම් මේ ලෝක සම්මත ත්‍රිවිධ විචරිතය පූර්ණය කිරුවට සතර සතිපට්ඨානය අංග මාත්‍රයක්වත් පූර්ණ වෙන්නේ නැහැ. මොකද වෙනස දැනගන්න. අද වෙලා තියෙන්නේ ඒක. ඉතින් ඒ නිසා නිවන පිළිබඳව දකින්න නැතුව නිවනට හේතුකාරය වෙන්නේ කොහොමද කියලා දකින්න නැතුව ඒකට උපනිත්‍රි වෙන්නේ කොහොමද කියලා දකින්නේ නැතුව යම් කිසි කෙනෙක් සතු මරණට ඉන්නවා වරකම් කරන්න නැතුව ඉන්නවා ශික්ෂාපදයක් වගේ සමාදන් වෙලා හරි ඉන්නවා මේකෙදි ආර්යචායක මාර්ගය වෙලා හතරවෙනි පට්ටානේ වැඩෙන්නේ නැති නිසා නිවන් දකින්නේ නැහැ නිවන කියන එක මොකද්ද කියලා වැටහෙන්නේ නැහැ අන්න නිවන් දකින්න අවශ්‍ය පුද්ගලයා ඉස්සෙල්ලාම නිවන තේරුම් ගන්න ඕනේ ආර්යයේ පස්සේ ආර්ය මාර්ගයට අනුගමනය කරලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකද්ද නිවන කියන්නේ නිවන සැනසුම් දෙයක්ද නැද්ද? දැන් මේක දකින්න ඕන. දැන් නිවන සැනසුමක්ද කියලා දකින්ද නිවන් දකින්න හේතුව බලන්න ඕන. ඇයි නිවන් දකින්න ඕන කරන්නේ? නිවන් දකින්න අවශ්‍යතාවය දැකේ නැත්නම් එයාට කවදාවත් නිවනට හිත පිහිටන්නේ නැහැ. නිවන කියන එක තේරුම් ගන්නත් බැයි නෝ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා අපලඟ පිළිපෙණී තියෙන නිවන මේ මුලාව නිසා ලෝක සත්‍යය ඈත් කරනවා. දුරක නෙමෙයි තියෙන්නේ. තමා ළඟමයි. තමාම අවබෝධ කරගන්න තියෙන ළඟම තියෙන නිවන. පෙනිපෙනී අයින් කරගන්න. දැන් එහෙනම් ඇහුවොත් එහෙම නිවන පේනවද දකින්නවද ඇහුවොත් එහෙම නෑ කියන්න බෑ. නිවන කියන ස්වභාවය දකින්නවා. හැබැයි ඒකට බයයි. දෙකෙන් ඈත් වෙන්න බයයි. ඔව්. සුඛං කියලා තියෙනවා. ඉතින් නිබ්බානම් පරමං දුක්ඛං කියලා තමයි ලෝකයා පිළිගන්නේ. කැමති නැහැ නිවන් දකින්න. ඇයි නිවන් දකින්න කැමති නැත්තේ? ඊට වඩා වටිනා දෙයක් යාට ලෝකේ තියෙන හින්දා. දැන් ලෝකේ වටිනා දෙයක් තියෙනවා කියන්නේ එක්තරා දෘෂ්ටියක්. මෙන්න මේක තමයි අවිද්‍යාව. ඇත්ත පේන්නේ නැතිකම. නෑ ඇත්ත පේන්නේ නැතිකම නිසා නිවන හොඳ නෑ. ඇත්ත දැක්කොත් නිවන හොඳයි. නිවන් දකින්න අවශ්‍යතාවය වෙන්නේ එතකොට. යම් කෙනෙක් කිව්වොත් දැන් මේ මොහොතේදී ඔබගේ සියලුම සම්පත් ටික ඔබ අහිමි වෙනවා. ආයි දිව්‍ය ලෝක යන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. බ්‍රහ්ම ලෝකේ උපදින්න හම්බෙන්නේ නැහැ, බ්‍රහ්ම කයක් ලබන්න හම්බෙන්නේ නැහැ කිසිම දවසක. මේ මිනිස් ලෝකේ රජ වෙන්න හම්බෙන්නේ නැහැ, සිටු වෙන්න හම්බෙන්නේ නැහැ, ධන කුවේරීක් වෙන්න හම්බෙන්නේ නැහැ, මාලිගා හදන්න ඉඳ හම්බෙන්නේ නැහැ. මේ මිනිස් සම්පත්තිය සඳහට වුණේ නැහැ. ඒ තත්ත්වයට පත් වෙන්න කැමති නැහැ. දැන් කී දෙනෙක් උතර දෙයිද උන්නේ. දැන් බලන්න උන්නේ. ඒ සුන්දර ලෝකේ ජීවත් වෙන්න අත මාත්‍රයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම ඉවර කරලා දානවා ඉවර ඉවර කරලා දානවා. කැමතිද? කියලා හිතුවත් එහෙම. අර නිවන කියන වචනේ පැත්තකින් තියලා ওই ක්‍රමයට ඇහුවොත් එහෙම. දැන් මොකද කියන්නේ? දැන් බලන්න කැමතියි ඉන්නේ 99ක් බැලුවොත් එහෙම බෞද්ධයේ හරියට තේරුම් ගත්ත බෞද්ධයෙක් උකට අවංක උත්තරයක් දුන්නොත් ඇරෙන්නේ. මටනම් ඕනේ මම කැමතිනවා එකට මම සතුටුයි එකට කියලා උත්තරයක් දෙන්න ඇරෙන්නේ. අන්නේක උත්තර දෙයි. නෑ ඕක ඕකමයි නිවන කියව. දැනමයි නිවන තියෙන්නේ. නමුත් ලෝකයා කැමති නෑ. මොකද හේතුව එයාට මේ ලෝකේ දෙවි බව වටිනවා. බ්‍රහ්ම බව වටිනවා. මනුෂ්‍යත්වයේ තුල තියෙන තවත් සැප සම්පත් වටිනවා. ඒ වටිනාකම නිසාම වටිනා දේ අහ කරගම බාදුයි. ඔය අදහසක් ඉන්නේ. ඒක අහ කළා කියන්නේ මහා අපරාධයක්. ඒතකොට කොහොම දැනසිල්ල? එහෙනම් ලෝකයා දැනසිල්ල හොයන්නේ සම්පත් තුල. පැවැත්ම තුල. පැවැත්ම තුල තියෙන යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මధుර ස්වභාවයක් ඇද්ද මෙන්න මේ ස්වභාවය වටිනවා කියන නිගමනය කරගත්ත ලෝක සත්‍යය. ඒ හේතුවෙම වටිනා දේ පස්සේ යනවා. වටිනවා කියලා හිතාගත්ත දේ පස්සේ යනවා. වටිනා දේ පස්සේ නෙමෙයි තියෙන්නේ. වටිනවායි කියලා හිතාගත්ත දේ. ඒ පසුපස හඹා යනවා. බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා ඒ දේශනා කරපු ධර්මයේ තුලින් යථාර්ථය දැනගන්න තුරු අපිට තේරෙන්නේ ඒ වටිනවා කියලා අපි හිතා හිටිය ඇත්තක්ද කියලා. අපි හිතා ඉන්නේ ඒක වටිනවා කියලා එකද? යම් දාසකේ ධර්මයේ විමර්ශනය කරලා ධර්මයේ තුලින් එතන යථාර්ථය හාරවුස්සලා බැලුවොත් තමයි දකින්නේ. මෙච්චර කාලයක් නොවටිනා දෙයකට තමයි මේ වටිනා දෙයක් කියලා ඉතින් හිතාගෙන හිටියේ. ඒකනේ අපි ඊට පස්සේ ගිහින් ඔය අදහස එන්නේ එතෙන්. ඔන්න එතෙන් ආවට පස්සේ ඔය අත්තරවන්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. නොදැන ඉන්න නිසා තමයි වටිනවා කියලා හිතෙන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළා ඔන්න ඔතන නිකම්ම අත්හරින්න කිව්වල බෑ. මෙන්න මේකේ තියෙනවා බුදුදහම. තේරුම් ගන්න. මෙන්න මේ බුදුදහම දෙයින් තේරුම් ගන්න. ඇත්තක් තියෙනවා. බොරුවක් නෙමෙයි. කවටලා හිනා යවන එකක් නෙමෙයි. කවටලා අත්හරවන එකක් නෙමෙයි. ඇත්ත දැක්කහම අරවන්න දෙයක් නෑ අතහැරෙනවා. ඒ වටිනාකම අතහැරිලා යනවා. නොවටිනා දෙයකටයි මේ වටිනා දෙයක් කියලා හිතාගෙන හිටියේ කියලා තමාගේ නුවණට ධර්මයේ තුලින් ධර්මයේ අතුරු කිරීමෙන් වැටහෙන්න ඕනේ. මෙන්න මේ ටික නොවැටහෙන තාක්කල් සතර සතිපට්ඨානියකුත් නැහැ, ත්‍රිවිධ ධර්මිකුත් නැහැ, මේ ආර්ය මාර්ගයක් ඇත්තෙත් නැහැ. ආර්ය ධර්මයට සම්බන්ධයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔය අදහස සුද්ධ කරගන්න. මූල ධර්මයක් තියෙනවා, මහා ගුණක් නැහැ. කුංචි ධර්මයකට තේරුම් ගන්න පුළුවන්. හත් අවුරුදු දරුවෙකුට වටහා ගන්න පුළුවන් පුංචි දහම් කාණ්ඩයක් තියෙනවා. ඇයි මේ දහම් කාණ්ඩෙ මෙච්චර පහසු වුණාට මෙච්චර පුංචි වුණාද? බුදු පියාණන් වහන්සේ නමක් ලෝකයේ මේ ටික දේශනා කළා මේක හික්මවන තුරු. මග පෙන්වා දෙන තුරු. මොන જાතිය පඬිතියෙක් ලෝකේ පහළ වුණා කිව්වත් මහා විද්‍යාල තියෙන කෙනෙක් කියනවා කිව්වත් එයා මොකද හැවටලා ඉන්නේ. එයාට මේ ටික වැටහෙන්නේ. මේ පුංචි ධර්මයේ මේ තරම් ගැඹුරු. බොහොම කෙටියෙන් තේරුම් ගන්න පුළුවන් පොඩි දහම් කොටසක් වුණාට. මේක ඉතාම ගැඹුරුයි. වටහා ගන්න බැහැ. එහෙනම් මොකක්ද මෙතන පෙන්නලා දුන්නේ? යං කිංචි සමුදය ධම්මං, සබ්බංකා නිරෝධ ධම්මං කියන මෙන්න මේ ධර්මයේ ඉස්සෙල්ලා තේරුම් ගන්න. යම් දෙයක් මේ ලෝකේ හටගත්තා. ඒ හැමදේම වැරදිලා. එහෙම නැති දෙයක් ලෝකේ කිසිම තැනක නැහැ. මේක බොරුවක්ද ඇත්තක්ද කියලා මයෙන් අහන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝම හිතන්න. බුදු පියාණන් වහන්සේ දහම් දුන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ පිළිගන්න කියලා නෙමෙයි. ඕක හිතලා බලන්න ඇත්තද කියලා. මම මෙහෙම දෙයක් දැකලා මෙහෙම දෙයක් අවබෝධ කරලා කාගෙන්වත් අහපු එකක් නෙමෙයි. ඇත්ත ඇති ආකාරයෙන් දැකලා මම මෙහෙම එකක් දැකලා ප්‍රකාශ කරනවා. මොකද මේ ප්‍රකාශ කරන්නේ? මොනවා නමුත් ලෝකේ හොඳයි කියලා හරි නරකයි කියලා හටගත්තා නම්. ඒ හටගත්ත දියල්ලම වෙනතිලා යනවා. මෙන්න මේක මම දැකපු ඇත්ත. එහෙනම් මේක මම කිව්වට පිළිගන්න එපා. ඔයාලට නෝනක් තියෙනවා. ඒ නෝනින් කල්පනා කරලා මේකට උත්තරයක් ගන්න. මේක ඇත්තද කියලා විමසලා බලන්න. බලලා තීරණය කරන්න මේක ඇත්තද වුණද කියලා. දැන් මේ ටික දුන්නා. එයි අපි දුන්නාවක් බලන්න ඕනේ. අපි බුදුන් වහන්සේ කිව්ව ඉඳලා පිළිගන්නවා කියොත් එහෙම අපි ඉන්නේ අතරමයි. එහෙනම් අපි එතනින් අරගන්න ඕනේ උන්වහන්සේ දේශනා කරපු හින්දා නෙමෙයි අපි මේක පිළිගන්නේ. මේක ඇත්ත බව දැක හින්දා. අන්න එහෙම ගන්න පුළුවන් අදහසක් ආවා නම් අපිට. අන්න එදා කවිතේ ධර්මය අවබෝධ වුණා. කුඩාක ඉගෙන ගන්න මුළු පිටිකේ ඉගෙන ගත්තත් ওই ටික ආවේ නැන්නම් එහෙම. ධර්මය අවබෝධයක් ආවේ නැහැ. එහෙනම් කුඩාක ඉගෙනගෙන නෙමෙයි මේ ධර්මය අවබෝධ කරන්නේ. ඔය පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න. හටගත්ත යමක් ඇන්නා වෙනසෙල. මේක ඇත්ත. ඉතින් ඇත්තද කියලා බලන්න හොඳට හේතු සාධක විද්‍යානුකූල හේතු සාධක තියෙනවා. අප්‍රමාණී නම් ඉන්න සසල ගමනක් තිබුණා. අප්‍රමාණ සංසාරේ පටන් අපි මේ දෙවි භව ලැබුවා නම් බබ බවට පත් වුණා නම් කජ වුණා නම් සීතු වුණා නම් ඒ ඒ තැන ඒ ආකාරයේ උප්පත්ති ලබාගෙන පහළ වුණා නම් කොහොමද ඒවා අපිට තියෙනවා කොයි එකද අපි ළඟ හැදිලා තියෙන්නේ මොකද ඒවට උන්නේ දැන් ඉතින් ඔබ හිතලා බලගුණා. අපිට කාටවත් විශ්වාසය තියන්නේ නැතුව අපේ අපේම ප්‍රඥාවට ගෝචර කරගෙන ඥානීයට ගෝචර කරගෙන දකින්න පුළුවන් ඒ වාද නෑ නැති වෙලා. එන අන බුදු පියාණන් වහන්සේ බින්දනේ හටගත සියල්ල වෙනසිලා යනවා කියන. ඒක නේද මේ වෙලා තියෙන්නේ. එහෙනම් මෙච්චර අප්‍රමාණ සංසාරයේ පටන් ගිනාද මේ මොහොත දක්වා ආපු සතර ගමනේ. හටගත්ත සියල්ල වෙනසිලා කියන එක ඔප්පු වෙලා තියෙනවා. මම කිව්වනම් යම් තැනක මේ වගේ අත්දැකීමක් ලබාගෙන කොතන හෝ අත්දැකීම් ඉපදිලා. එතන හිටියනම් මම කියලා කතා කළා. මම කියලා හිතුවා. මේ සංඥාව ගත්තා. ඉතින් මගේ කියලා මොන මොන හරි හරි හම්බ කරගන්න කට්ටිය හරි හම්බ කළා. පිනට පහල වුණා නම් පිනට පහල වෙච්ච එක දිව්‍ය බ්‍රහ්මයාදීන්ට දේව විමානාදී හෝ මගේ කියලා කොට ගන්නවා. තිබුණා ඒක. මිනිස්සේ වෙලා හිටිය නම් ඒවා එහෙම පිනට පහල වෙලා එකපාර ගෙනත් දුන්නේ නැතුව. උත්සාහ වෙලා වීර්යයෙන් මේ උපක්‍රම දෙලා හොඳින් හෝ නරකින් හෝ මොනසාවින් මගේ කියලා ගොඩක් ගහගත්තා. ඉතින් මම කියලා ගහගත්ත ගොඩවලුයි මගේ කියලා ගහගත්ත ගොඩවලුයි. මේ හැම අත්දැවීමක් වාසනාවම හැම සත්‍යයකම කරලා තියෙනවා. ඌඹියක් මගේ කියලා ගොඩක් හදාගෙන ඌ ගිහිලා හතෙක් හරි ඇදගෙන ඌගේ බුලට ගිහින්. ඒ බුල ඌගේ. ඌට සංඥාවක් තියෙනවා මේ අපේ අපේ බුල. ඒකට වෙන සතෙකුට එන්න දෙන්නේ නැහැ. ඒකයි කියලා පොරකා. දැන් අපි දා ඉන්න පුළුවන් ඌඹියා ඉතින් ඔච්චර පොඩි එකනේ ඌට කොයිද ඉච්චර එහෙම එකක් කියන්න පුළුවන්. නෝ ඌඹියා තරම් මේ මේ මරාගෙන මැරෙන. කල්ලියෙන් ලාගෙන ඉන්නවද බලන්න. ඌ අල්ලගත්ත පොඩි රොඩු කෑල්ලක් ඌ පොඩි සතෙක්ගේ රොඩකට ගුණකට ඌ මරාගෙන මැරින්න එක මිනිසා ගිහිල්ලා වෙලා නැත්නම් ඒ තුන ඇදගෙන ඉනකොට තව මිනිසාක් ඕක ආරම්භ කියලා නැත්නම් තාපෝ වීලකින් එනවා ඔය දවරවට මොකද දෙනවද දෙනවද මරාගෙන මැරෙන්න මිනිස්සු නම් බයට දුවනවා ඊයහක දුවයි ඌ බිහෙම් දුවයි ඌ මරාගෙන මැරෙන්නේ අන්තිමට බලනකොට එදෙනවා 50ක් 60ක් 100ක් මරාගෙන වැරලා තමයි බලවත ඇදගෙන යන්නේ. අපි දෙක මොකටද උන්කලි? දැන් මරාගෙන වැරෙන්න තරම් හිතක් තියනවා නම් ඌඹියට ඒක තියනවා නේද? නේ අපිට වෙන්නේ නැද්ද? මේ ලෝකේ සුද්ධ ජීවියා වුණත් කරා තියෙන මොකද්ද? මේ ලෝක සම්පතියේ මරාගෙන වැරෙන තරමට උන් බලවත් හිතකින් දූසේ හිතකින්. එහෙනම් ඒක ඕක වැදගත් දෙයක් නෙමෙයි. දැන් බල්ලෙක් ඉන්නවා. ඌ ළඟින පිළිදුරු ගොඩේ මම පිදුරු ගොඩක ඉඳගෙන ඉඳලා උට පිදුරු ගොඩ මගේ කරගෙන ඉන්නේ. අවබෝධ කරන පුදීන්ටව දෙනවද? උට පැත්ත බලාතර එන්න දෙන්න. සමහර වෙලාවට ලේ පෙරෙනක ගිහින් හපාගෙන මරාගෙන මැරෙන්න බැයි නම් ඔච්චර බල නැත්නම් ඌ තුවාල කරගෙන පැනලා දුවනවා බැරි එක. තුරුවන් එකක් තුවානික තමා තුවාල වෙලා. කන් කඩාගෙන, දිව කඩාගෙන, හොඳ හපලා මහ තුවාල හදාගෙන. ආයෙත් ඇවිදලා අර පිදුරු ගොඩේ ඌ කජකම් කරනවා. ඌට ඒක ලොකු. එහෙනම් දැන් අපි බලන්න මිනිහෙකුට වැඩි යම් යම් දේවල් වලට මරාගෙන මැරෙන හොරකන කට්ටියේ ගතියක් තියෙන කවුරුද පිළිලා තියෙන්නේ. මේක පිළිලා තියෙනවා මීහට වැඩි සතුන්. තිරිසන් ලෝකෙ පිළිලා තියෙනවා. ඉතින් අපිට පේන ලෝකෙ. යස ලෝකෙ අපිට පේන්නේ. ඔයිට වඩා මරාගෙන මැරෙනවා ඒ. ප්‍රේත ලෝකෙ අපිට පේන්නේ. ඔයිට වඩා මරාගෙන මැරෙන කල්ලියක් ඉන්නවා ප්‍රේත ලෝකෙ. භූත ලෝකවල ඉන්නවා. සතර අපාගත සියලුම සත්ව කොටස් වල මරාගෙන මරණ කල්ම වැඩි. මොනවද මරාගෙන වැරින්නේ? මමය මගේ කියන මේ අදහස් දෙක අල්ලාගෙන තමයි මරාගෙන වැරෙන කොටස් ඉන්නේ හතර අපාගත. හැබැයි දෙවියන් අතර මරාගෙන වැරෙන කල්ලි ඉන්නේ. ඒකෙන් උගා කෑත් වෙලායි. බ්‍රාහ්මණය අතර අහලකවත් එහෙම දෙයක් නෑ. තව සුද්ධ වෙලායි. කොහේ ගියා හරි මේ සතර සැරිසන සත්‍ය සුගතිය කියන එකේ මරාගෙන වැරෙන ගතිය අඩුයි. මේකේ මරාගෙන මැරෙන කල්ලියා කියන්නේ දෙපැත්තටම ඇද මැද හරිය තමයි මනස දුගතිය. මේකේ මරාගෙන මැරෙන අය තියෙනවා ඔක්කොම අත්හැරලා දාලා අරිහත් වෙනපත් වෙන අය තියෙනවා. මරාගෙන මැරෙන කල්ලියත් මේකේ. ඒ දෙවලම සුගති දුගති දෙකේම ගති ලක්ෂණ අරගෙන ඉන්නවා. මිනිස් කාම දුගති ඔක්කොම ගති ඉන්නවා. සියලුම ලෝක නියෝජනය නියෝජනය වෙන දා තමයි මනස දුගති. අටවහා නරකයක් නියෝජනය කරන ගති ලක්ෂණ වලින්. බ්‍රහ්මත්වයක් නියෝජනය කරන ගති ලක්ෂණ වලින්. සියලුම දුක් කෙලවර කරපු අරිහත්යන් නියෝජනය කරනවා ඒ ගති ලක්ෂණය තුලින් මේ මිනිසයාගෙන් ආව විස්තරය. මනුෂ්‍ය භාවයේ ස්වභාවය. මේ මෙතෙන්දී ඔය තුනටම යන්නේ මොකද? එක්කෝ අවිද්‍යාව තුනනාව හේතු කොටගෙන එහෙම නැත්නම් ඒක විඳ හැරීම. ඔය දෙක අනුව තමයි යන්නේ. ඒවා తాවකාලික යටපත් කිරීමෙන් ඔය කොයි තරමින් හරි ඔය දැන් වලට යන්නේ. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ. ඔන්නේ හේතුව. යම් කෙනෙක් මේ ලෝකේ වටිනවා කියනා මුලාවට පත්වීමේ මට්ටම යම් තරමක් දරාගෙන ඉන්නවා. ඒ මට්ටමට තමයි මරාගෙන මැරෙන්නේ. රණ්ඩු වෙන්නේ. ගහමරා ගන්න. බැන ගන්න. අනුන් පාත් කළා තම උසස් වලට කලකන්න. මාන්නාකාර වෙන්නේ. මේ සියලුම දේ සිද්ධ වෙන්න පළවෙනි හේතුව වටිනවා කියලා අදහස ගත්ත තරමටයි. දැන් වටිනවා කියලා ගන්න දෙයක් මේකේ තියනවාද කියලා ඔයාලම හිතලා බලන්න ඔයාලම හිතලා බලන්න කියලා බුදුපියන් නම් දේ ධර්ම ක්‍රමයක්. එහෙනම් ඔය වටිනවා කියන අදහසින් ගත්ත හැම අත්දැකීමම මම හදාගත්තා නම් මගේ හදාගත්තා. ඒවට මොකද උනේ බලන්න. යම්කිසි ධර්මතාවයක් ඒවට ක්‍රියාත්මක වුණාද? එහෙම නැත්නම් කවුරු හරි මේක කළාද? කාටද මේකේ නියම තැන හිමිලා තියෙන්නේ? රජ කරන්නේ ඒ වටිනවා කියන ධර්මතාවයන් රජ කරන්නේ කවුද? දැන් මම කියන එක නේද? ඒ නැත්නම් ලෝක ධර්මතාවයන්. එහෙනම් ලෝකේ බාහිර කෙනෙක් මේක රජ්‍යතුමෝ. එයා පාලනය කරන්නේ. අන්තිමට බලාගෙන ඉන්නකොට රජවරු පාලනය කරන්න හදනවා. මහා ලොකු මිනිස්සු වෙලා පාලනය කරන්න හදනවා. උත්සාහ වෙලා ලොකු වෙලා මමයි ඔබේ අයිතිකාරය. මෙයා ඔක්කොම මගේ. මට යටත් වෙලා ඉඳපල්ලා. මෙහෙම කියලා එක්තරා පිරිසක් පාලනය කරන්න හදනවා. නමුත් ඒතකොට ඒගොල්ලෝ පාලකයෝ. ඒගොල්ලෝ පාලකයෝ නම් ඒගොල්ලන්ට ඒ පාලන බලය තිබිලා තියෙනවා. එහෙනම් එහෙම කියන කෙනා මම කිව්වා මගේ කිව්ව දේවල් විනාශ නොවී තියෙන්න ඕනේ. එහෙනම් බලනකොට පේනවා. අපි හිතෙන්දි පේන්න පටන් ගන්නවා. ඔය කියන හැම පුද්ගලයා එක්තරා ධර්මතාවයක වහලුයි. කිසිම පුද්ගලයෙකුට බේරන්න බැරි, කිසිම පුද්ගලයෙකුට මැඩපවත්තන්න බැරි ධර්මතාවයක් තියෙනවා. හටගත්තා නම් විනාශයටපත් වෙනවා. මෙන්න මේ හටගත්තා නම් විනාශයටපත් වෙන්නේ කොහොමද? හටගත්ත දේ විනාශයටපත් වෙනවද? එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අන්න දැන් දහම් නුවණින් කල්පනා කරලා බලනකොට ඇත්ත. හටගත්ත දේ බලනකොට දරුවෙක් වශයෙන් හටගත්තා. මේක එකක් බැලුව එක එක මරණ බලන්න. මහල්ලෙක් වශයෙන් මරණ. එහෙනම් දරුවායි මහල්ලයි අතර ජීවිතයක් දැක්ක. ඒකට අපි කියව මනුස්ස ජීවිතය. දැන් මනුස්ස ජීවිතය කියලා සම්මතය තුළ නගලා. මේ සම්මතය තුළ මේ මිනිස්සෙක් කියලා අපි නිගමනය කරගත්තා. දැන් මිනිසයා කියන සම්මතයේ ගොඩනගාගෙන ඒ මිනිසයා කියන සම්මතිය බලපුවාම මිනිසයා කියන සම්මතිය උපතක් වෙනවා. මිනිසයා කියන සම්මතිය මරණයක් වෙනවා. නෑ උපත උතන උපත. ඒක උපත උපත්යේ හේතුකාරකයෙන් ඉපදින. මරණය උතන මරණය. ඒතර උපත උතන නෙමෙයි මරණය උතන. සමහරලාට අවුරුදු ගානක් ගිහිල්ලා එවනම් සමහරලාට පැයක් ගිහිල්ලා එවනම් දවසක් සතියක් ගිහිල්ලා එවනම් අවුරුදු හමාරක් ගිහිල්ලා නෑ අවුරුදු 10 12 ගිහිල්ලා. එහෙම නෑ අවුරුදු 20 25 ගිහිල්ලා. ඔය කොයි වෙලාවෙ හරි මරණේ ඉන්නවා. මරණේ ඉන්නේ උපන් එකටයි. ඒ උපන් එකද මලේ උපන් එක බලන උපන් හැටි ලදරුවාම මරිනවා. අවුරුදු 10 කියලා මලේ ලදරුවෙක් නෙමෙයි ළමයි. අවුරුදු 18ක ඉස්සර ගිහින් මලේ වැඩවලේ. ලදරුවෙක් නෙමෙයි. අවුරුදු 30 40 ගිහින් මල තරුණේ. අවුරුදු 40 50 60 ගිහින් 50 ගිහින් මැදි වයස් පුද්ගලෙක්. අවුරුදු 80 90 ගිහින් මල මහල්ලෙක්. එහෙනම් මැරිලා තියෙන හැම වෙලෙම වෙන කෙනෙක්. ඉපදිලා තියෙන ලදරුව. ඔය ඔක්කොම උපදී ලදරුවා. ලදරුවා වශයෙන් ඉපදුනා নানা ආකාර තත්ත්වයන්ටපත් වෙලා මිය ගියා. හැබැයි මිය ගිය ඔක්කොම මිනිස්සු. අනුසම්මතයි. මෙන්න මෙතෙන්දී අපි දැනගන්නේ මේ වගේ අපි සම්මත කරගන්නවා මේ ලෝක පොදි. ලෝකයේ ද්‍රව්‍ය සතර මහා භූතයන්ගෙන් හටගත්ත ඒවෙන් හටගත්ත මේ කය නැමැති පොදිය. මේ පොදිය තමයි මේ බලන්න ඕනේ. දැන් මේ හටගත්ත හැම පොදියක්ම කායික පොඩි. ඔය මම කියලා ගත්ත කායික පොඩි ඔය ආකාරයෙන් වෙනසිලා යනවා. වෙනසිලා යන්නේ අතරමඟ වෙනසක් තියෙන එකක් තිබිලා. අවුරුදු 10කින් වෙනසෙන්න පුළුවන් 15ක් 20ක් 30කින් වෙනසෙන්න පුළුවන් 40ක් 50ක් 60ක් 80ක් 90ක් ගිහලා වෙනසෙන්න පුළුවන්. එහෙනම් මෙතන මේ අවුරුදු ගාණක් හරි මාස ගාණක් හරි දින ගාණක් හරි පැය ගාණක් හරි අතරක් දැක්කා. ඔතන ඉඳලා ලදරුවා කියලා උපන්න මිනිසයා කියලා සම්මතිය දෙන්නේ උපන් දැන් පටන්. එතන පටන් ගෙන මිනිස් ලදරුවා. පටන් ගත්තා මිනිස්සය කියලා උපන්න කියලා. ගොතන හරි පටන් ගත්ත දැන් පටන් ගින උපන් තැන පටන් ගින. මේ මැරෙන තැන අතර කාලය තුල අපිට වෙන කාලයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේ කාලය තුල මොකද්ද වෙලා තියෙන්නේ? ලදරුවා කියලා උපන්නට මැරුණ හැම කෙනෙක්ම එන් එහා පැත්තේ වෙනස් තත්ත්වයකටපත් වෙච්ච කෙනෙක්. එහෙනම් තත්ත්වයක් වෙනස් වෙලා තියෙනවා. ලදරුවා දරුවා වෙලා මරා. ගැටවරයා වෙලා මරා. එහෙනම් ගැටවරයා කියන්නේ ලදරුවා. ලදරුවාට අර ලදරුවා නිසාම ආරම්භ වෙලා වෙනස් තත්ත්වයකටපත් වෙලා තමයි ගැටවරයා වෙලා මැරලා තියෙන්නේ. එහෙනම් මැදි වයස් පුද්ගලයා වෙලා මැරලා තියෙන්නේ. වයසට පුද්ගලයා වෙලා මැරලා තියෙන්නේ. එහෙනම් මෙතන අතරක් දකින්නවා. දැන් මේ අතර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්න අවශ්‍ය නැහැ දැන්. අපිට දුන ඔක කල්පනා කරලා බලන්න. මුල ධර්මය දුන හටගත්තා නම් නැහැ. ඔන්නෝක හිතාගන්න විසෙල්ලා. වෙන හැටි බලන්නකෝ. කල්පනා කරලා. අනුගේ මොලේ නෙමෙයි තමගේ මොලෙන් ඔක කල්පනා කරා. තම තමගේ මොළ වලින් කල්පනා කරා. ඒතර වෙන්නේ ඇත්ත. අන්න දැක විපරිණාමය. ලදරුවා කියන පරිණාමය වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා ගිහිලා ඉතින් තමයි අර ගැටවරයා වෙලා මලා කියන දින්දි ගැටවරයා වෙලා මල්ලි. එහෙනම් හට ගැනීමයි විනාශයයි අතරේ පරිණාමයක් දකින්න. මෙන්න මෙහෙනම් මේ තමයි අපේ සම්මතවල තියෙන ස්වභාවය. අපි මේ ලෝකේ හිත අලවන්නේ ආසා කරා. ඔන්න ඔය කය කියන එක මුල් කරගෙන. ඉස්ලාම් කයක් මුල් කරගන්න. කයක් කියන්නේ සමූහයක්. මොන මොනවා හරි එකතු වෙලා හැදිච්ච සමූහයක් තියෙනවා. ඒ සමූහයේ අපි ඇත්ත දකින්න බැරි හින්දා. ඒ සමූහයේ ඒකීය කරලා සම්මත නාමයක් පනවලා. ඉතින් ඕවට අපි දෙලි කරලා ගත්තා. සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේවා හඳුන්වන්නේ ඔන්න ඔය හදාගත්ත නම් වලින්. ওই සමූහයන්ට තියාගත්ත නම් තමයි සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වශයෙන් අපි මේ ලෝකේ හඳුන්වන්නේ. මේ මම කියලා හඳුන්වනවා. ඉතින් ඒ නමකුත් තියාගන්න. මම කළුයි, මම සුදුයි, මම ලස්සනයි, මම කැතයි, එහෙමත් වෙන් කරගන්න. ඉතින් මං අහවල් නම කියලා කියන එහෙමත් වෙන් කරගෙන ඉතන පීඩනවා. ඉතින් මගේ කියලා ගොඩක් හදාගන්න. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ සහෝදරයා සහෝදරි, බාටයාව දරුවා, මේ මගේ යාළුවා හිතවතා, මේ මගේ හතුරා, මේ මගේ මිතුරා. ඒ විදිහට. තව තවත් බාහිර සත්ව ප්‍රකාශ පිළිබඳව හදාගන්නේ ඔන්නේ සාමූහික යන තියාගත්ත නම්. ඔය හැම එකක්. මේ මගේ ගෙදර, මේ මගේ ඉඩම, මේ මගේ ගහකොළ, මේ මගේ වස්තු ද්‍රව්‍ය වස්තු වලට නම් තියාගන්න. ඔය තියාගෙන නම් තියාගෙන ඔක්කොම බලගන්න. සමෝහයන් ඒක රාශී කරලා දෘෂ්ටියකින් තමාවින් සම්මතයක් හදාගෙන ඒ සම්මතය හඳුනලා තියාගත්ත නම් තමයි ඔක්කොම. එහෙනම් දැන් අපි බලන්න ඕනේ. මෙන්න මේක තමයි. වටිනවා කියලා හිත පිළිවගත්ත තැන ඔය තියෙන්නේ. කොතන වටිනවා කියලා හිත පිළිවගත්ත තියෙන අර මම කිව්වේ ඒක හො. ඒකත් එකම හදාගත්ත මගේ කිව්වේ. නෑ මමයේ මගේ කියන මෙන්න මේ දෙකෙන් හදාගත්ත ওই සම්මත වල තමයි මේ ලෝක සත්‍යය වටිනවා හරි හොඳයි කියලා කියන්නේ. යම් වටිනාකමක් දකින්නේ ওই තුල මිසක්. ওই විපර්ණ විපරිණාමික අවස්ථාව තුල නෙමෙයි. විපරිණාමික ක්ෂණයක් තුලත් නෙමෙයි. ක්ෂණ මොහොතක් මොහොතක් පාසා පරිණාම වෙන පරිණාම මාත්‍රයක් කිරීම නෙමෙයි මේ සත්‍ය ආසා කියලා වටිනාකම් හදාගන්නේ. උන්නේ සමූහයක. මෙන්න මේ සමූහයක් නිසාම බුද්ධ ඥානන් වහන්සේ දේශනා කළා. ඔන්න ওই ටික අනුපස්සනා කරලා ඔය සමූහ අනුපස්සනා කරන්න කිව්වා. සමූහ වල කියන වචනය තමයි කායය. කාය අනුපස්සනා කරනවා. දැන් මොකද අනුපස්සනා කරනවා කියන්නේ? දැන් අනු දැකලා නැහැ. අනු දකින්න නැතුවයි අපි මේ ඉන්නේ. අපි මේ ගිරිපස්සනා කරන්නේ. අනුපස්සනා නෙමෙයි. කාය සමූහ වශයෙන්ම ගිරිපසින් ගන්නවා. සම්පූර්ණයක් වශයෙන් ගන්නවා. නැති දෙයක් ඇති ආකාරයෙන් සම්පීඩනය කරන මනසින් ගොඩනගාගත දෘෂ්ටියක් අරගෙන. ඒක පස්සනා කර කර නේ ඉන්නේ. ඒ නිසා තමයි සත්‍යයෙන් දකින්නේ, පුද්ගලයෙන් දකින්නේ, ද්‍රව්‍යයක් දකින්නේ, වස්තුවක් දකින්නේ, මම කියලා එක්කෙනෙක් දකින්නේ, මගේ කියලා එක්කෙනෙක් දකින්නේ. ඒ නිසාම තමයි ලෝක සත්‍යය ඒවට ඇලුම් කරලා ඒවැ තමයි ආසාවල බැඳගෙන ඒ තුල ආසාවෙන් තමයි ඒවා ඕනේ, ඒවා හදා ගන්න ඕනේ, ඒවා පවත් ගන්න ඕනේ, ඒවා මගේ කියා ගන්න ඕනේ, ඒවා මම කියන්න ඕනේ. ඒක මම මගේ කියන දෘෂ්ටියක් බැඳලා පටන් ගන්න උතන. මෙන්න මේක තමයි මූලාව. අවිද්‍යාවේ නිගමනය කියන්නේ. එහෙනම් දැන් මේ ඇත්ත බලා ගන්න ඕනේ. කාය අනුපස්සනා කරන්න තියෙනවා. දැන් අණුදී පුංචි පුංචි කොටස්. අණු පරමාණු කියලා අපි කියන්නේ. යම් කිසි දෙයක අණුවක් කියලා ගන්න. ඒ කියන්නේ ඒකේ තියෙන ඉතාම පුංචි කොටස. ඔක පරමාණුවක් කියලා නම් කියන්නේ ඇහැට පේන්නේ නැති කොටසක් බවට පත් වෙනවා. එහෙනම් පරමාණු පරමාණු එකතු කරලා එකතු කරලා ගොඩාක් එකතු කරලා අණු එකක් ඇදලා තියෙනවා. අණු ගොඩාක් එකතු කරලා එකතු කරලා අරගෙන ලොකු එකක් හදාගන්න. අන්න සම්මතයක් හදාගන්න. දැන් සම්මත විදලා බලන්න. සම්මත වේ හදාගෙන තියෙන සම්මත මොනවා එකතු වෙලාද මොන අණු එකතු වෙලාද හැදිලා තියෙන්නේ. අනුපස්සනය කරන්නේ. අනු දකින්න. මේක අනු වලින් හැදිලා තියෙන බව දකින්න. කෑලි කෑලි කෑලි කෑලි එකතු කරලා එකතු කරලා ඉතින් හදාගත්ත මායා අදහසක් නේද මේ තියෙන්නේ. ඒක නේද මේ සත්වයා කියන්නේ. ඒක නේද මේ පුද්ගලයා කියන්නේ. ඒක නේද මේ ද්‍රව්‍යය කියන්නේ. ඒක නේද මේ වස්තු කියන්නේ. එහෙනම් අපි මේ ප්‍රියයි මනාපයි කියලා ආසාවෙන් හිත බැඳගන්න සියලුම සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන්නේ. ඔක්කොම කාය. කාය සම්පින්ඩනය. කාය සමූහය. ඒ කාය සමූහයන් එකක් වශයෙන් ගන්න මුලාව තමයි මේ ලෝක සත්‍යය ඇලින්න හේතුව. ඇත්ත ඕකනේ. ඔය හැදිලා තියෙන ඔක්කොම එකතු කරලා අරගෙන. මේ සම්පින්දනේ බලන්න. සම්පින්දනේ සම්පින්දනයක් වශයෙන් දෘෂ්ටියට අහු වෙන්නේ නැතුව. ඕක බිඳලා බලන්න. අනේ බිඳ බැලීමට කියන විභජ්‍ය වාදය. බෙදා බැලීම. මොනවද බෙදලා බලන්නේ? මේ මිනිස්සේ අධ්‍යාව කියන එක අරගෙන බෙදලා බලන්න. තමාගේ මම කියන්නේ මොකද්ද කියලා මේක බෙදලා බලන්න. කොහොමද මම හැදෙන්නේ? මම කිය දෙන මොනවද තියෙන්නේ? මේ මම කිය අපි හඳුන්වන්නේ මොනවයින් හැදිච්ච එකට මම කියන්නේ. මගේ කියන ඒවට මොනවද අහුලා තියෙන්නේ? ඒව හැදිලා තියෙන්නේ මොන මොනව එකතු වෙලා. ඕක බලාගෙන යන්න. බිඳ බිඳ බලන්න. මොනවද බලන්නේ? කොටස් කොටස් කරලා බලන්න. අනු බලනවා කියන්නේ ඒකයි. අනුපස්සනා කරනවා. එහෙනම් මතුලේ කයක් අරගෙන මේ මම මේ මගේ අහවල් පුද්ගලයා. මේ මගේ භාර්යාව, මේ මගේ ස්වාමි පුරුෂයා, මේ මගේ දරුවා, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ නෑදෑයා, මේ මගේ හතුරා, ඔය ආදි වශයෙන් ගන්න ඔය සම්පීඩනය නෙවෙයි මේ අරගත්තේ ඔක්කොම. නෑදෑකම් බැඳගෙන තිබුණේ තර සම්පීඩනයේ විසක් ඇත්තක නෙවෙයි. එහෙනම් මේ හැදිලා තියෙන එකේ බලන්න මොනවද ඔකේ තියෙන්නේ? අනුපස්සනා කරා. ඔය කායේ එවත් ඔය සමූහයන්ගේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ කායයන්ගේ කොටස් කොටස් එකතු වෙලා හැදිලා තියෙන මායා දර්ශනයෙන් අපි රැවටලා තියෙන එක බලන්න. අන්න කාය අනුපස්සනා කරනවා. දැන් කායන පස්සන සතිපට්ඨානය කියවහම දැන් සතිය පිළිපවන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔච්චර කල් මොකද කරන්නේ? සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ ආත්ම දෘෂ්ටියෙන් අරගත්තා මිස මේ ආත්ම දෘෂ්ටියක නැබැඳිලා මේක මමයි මගේ මගේ වයි කියලා මගේ ආත්මයයි කියලා ගත්තා මිස මේක ඇත්ත දැකෙන්නේ. එහෙනම් වෙන්නවා මෙන්න මේක ඇත්ත බලා ගන්න ඕනේ. ඇත්ත ඇදි ආකාරයෙන්ම බලන්න. බුරුවන් හැවටින්න එපා. එහෙනම් මොනවද මේකේ තියෙන්නේ? අනු බලන්නේ කායන කාය කායයේ සමූහය. මොකද්ද සමූහයේ තියෙන්නේ? මම කියා තියෙනවා සමූහයකට. දැන් මම කියන්නේ මේ සමූහය තුල. කය කියලා ගන්න. එක්තරා දෘෂ්ටියකින් මේ කය මම කියලා නිගමනය කරගන්න. ලෝක සත්‍ය. දැන් කය මමද? ඒ මම කිව්ව කය මොකද්ද? අනුපස්සනා කරා. මොනවද මේකේ තියෙන අනු? අනු 32කට විතර බලන්න දුන්නා ඉතින්. කෙස් කියන්නේ එක අනුවක්. ලෝක තව අනුකොරතා. නියබොදි තවත් අනුකොරතා. දත් තව අනුකොරතා. තම තවත් අනුකොරතා. මස නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදමර, වෙනහළු. ඉතින් ඔයකින් එකට එකින් එකට මේක 32කට බෙදලා බලපුවහම මෙන්න කොටස් 12 32ක් ගන්නවා. අණු 32ක්. අණු 32කට ඒවා කොටස් 32කට බෙදුවා. මොකද්ද බෙදුවේ? කය කිව්ව මේ ඒකකේ. දැන් බලන්න කල්පනා කරලා දැන් මොකද මම කියලා ගත් එක බලනවා. කේස් මමද? අර මම කිව්ව කේස් වල තියනවාද? වෙන් කළ බිමිත් පැත්තකින් තිබ්බා මනසෙම. ලොම් දිහේ තිබ්බා. ලොම් කියන්නේ මම කිව්වේ පෙර. නියපොතු දිහේ තිබ්බා. නියපොතු කියන්නේ මම කිව්වේ පෙර. දත් ටික ගලවා තිබ්බා. හිතෙන්ම ගලවා කියලා බලනවා ඒ දත් ටික පැත්තක තියෙන. ඒකද මම කිව්වේ. හැම ගලවලා තිබ්බා පැත්තෙන් කෝට් එක ගලෙව්වා. ඒකද මම කිව්වේ. මස් ටික මස් පිළිපි ගලවලා තිබ්බා. ඒකද මම කිව්වේ. නහර ටික පැත්තකින් තිබ්බා. ඒකද මම කිව්වද. ඇට ටික පැත්තකින් තිබ්බා. ඒකද මම කිව්වද. ඇට මිදුල් ටික ඇතුලේ පැත්තකින් තිබ්බා. ඒකද මම කිව්වද. වකුගඩුව ගලවලා පැත්තකින් තිබ්බා. ඒකද මම කිව්වද. හදවත ගලවලා පැත්තකින් තිබ්බා. ඒකනේ මම කිව්වා. ඔහොම ඔහොම එකින් එක බලපන් 32ගෙම කෑලි 32ක් දැක්කම ඉතින්. අර මම කිව්වේ ඒක නා කෑලි 32ගෙම විද්‍යාමාන වෙන්නේ නැහැ. නෑ මේ මම කියන එක නා විද්‍යාමාන කරන්නේ මම මගේ කය කිව්වේ විද්‍යාමාන වෙන්නේ කෑලි 32 එකතු කරලා බැලුවා. යම් කතාවකට තිබ්බා. මෙන්න මේ සම්මාදිට්ඨිය තමයි ආර්යයන්ගේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. ඔන්නෝකයි වෙනස කියලා පෙන්නනවා. අන්න එන සම්මාදිට්ඨිය කියන මාර්ගාංගයක් බුදුගන් වහන්සේ පහළින් ඉස්සෙල්ලා තිබුණ අන්න ඒක තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ සම්මාදිට්ඨිය. බුදුරජාණන් වහන්සේ පහළනාට පස්සේ දුන ආර්යයන් දකින්න පුළුවන් සම්මාදිට්ඨියක් ඒක තමයි හඩගත කියලා වෙනසිලා යනවා. මම කියලා ගන්න වගේ කියලා ගන්න මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක්. ඕක තමයි සම්මාදිට්ඨිය. මෙන්න මේ සම්මාදිට්ඨිය දෙක වෙනම තේරුම් ගන්න කියලා කියනවා. එතකොට දකින්නවා ආර්යයන්ගේ සම්මාදිට්ඨිය මේකයි. අනාර්ය සම්මාදිට්ඨිය අබුද්ධෝත්පාද කාලේ සම්මාදිට්ඨිය මේකයි. මිත්‍යා දෘෂ්ටිය මේකයි. ඔන්න ඔය කියන කාරණා තුන තේරුම් ගන්න ඕනේ කවුද සම්මා දිට්ඨිය සොරගන්න. අන්න ඒතර වෙන්නවා සම්මා දිට්ඨිය කියන වෙනස. මානසික සම්මා සංකප්පය. ඔය ආකාරයෙන්ම සම්මා දිට්ඨියකින් සම්මා සතියකින් සම්මා වායාමයකින් වට කරගෙන තියෙනවා. ඒක තේරුම් ගන්න. සම්මා සංකප්පේ සම්මා සංකප්පය වශයෙන් දකින්න. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා කියලා සංකල්පනා තුනක් තියෙනවා. මෙන්න මේ සංකල්පනා තුනට කියනවා සම්මා සංකප්ප. ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. කාම සංකල්පනා කියලා තුනක් තියෙනවා. මේකට කියනවා මිත්‍යා සංකල්ප. මිත්‍යා සංකල්ප මිත්‍යා සංකල්ප වශයෙන් දකින්න සම්මා සංකල්ප සම්මා සංකල්ප වශයෙන් දකින්න මහණෙනි සම්මා සංකල්පයේ දෙආකාරය කියන ප්‍රකාශ කරනවා. එකක් කාර්යය එකක් අනාර්යය. යම් අව්‍යාපාදයක් අවිහිංසාවක් නික්කම්මයක් ඇද්ද මේක තමයි කෙලෙස් සහිතයි. අවිද්‍යාව දුරු වෙන එක නෙමෙයි. කෙලෙස් සහිතයි සුභතිගාමී වෙන එක හිතුවේ. එහෙම හිතුවේ. මෙන්න මේක තමයි ලෝකේ කියන දැන් සතියක් පිළිහිටනවා. මොකද්ද සතිය? මේකේ මම කියලා ගන්න දෙයක් නැත්නම් මගේ කියලා ගන්න දෙයක් නැත්නම් කොයිද මේකේ ආත්මයක් තියෙන්නේ? ඔය අතර මොනවද තිබුණේ? දැන් තව පොඩ්ඩක් එහාට බලන්න. මේකේ ආත්මයක් නැතුවර මම කව කෙස් ගහ කියලා එකක් දැක්කා. ලොම් ගහ කියලා එකක් දැක්කා. ඒක මොකද්ද? ඒක ඇත්තක්. ඒකද ඇත්ත. ඒකත් ඒකත් කාය. කෙස් කියන කාය, ලොම් කියන කාය නේ. කෙස් කියන්නේ සමූහයක්, ලොම් කියන්නේ සමූහයක්. මොනවා සමූහයක්ද? මොනවා මොනවා එකතු වෙලාද මේ සමූහය එකතු කියන වචනේ හැදුවේ? පඩවි ධාතුවයි, ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි කියන මේ ධාතු හතරක් එකතු වෙලා තමයි මේ කෙස් ගහ හැදිලා තියෙන්නේ. ලොම් ගහ හැදිලා තියෙන්නේ. නියපොත්ත හැදිලා තියෙන්නේ. දත හැදිලා තියෙන්නේ. හැම හැදිලා තියෙන්නේ. ඕවයි ධාතු කියන වචනෙන් හට ගියා. දැන් ශාරීරියේ ධාතු කුල හතර කියලා බෙදලා බලුවා. දැන් මේ 32කට බෙදලා බලලා දැනගත්තා කාය කියලා එකක් නැහැ. කෑලි 32ක් එකතු වෙලා ඒ යම් රටාවට ඊට පස්සේ මායා දර්ශනය තමයි මේ කය කියලා දැක්කේ. ඊට පස්සේ අනිසරේ බලන. තවත් ක්‍රමයකට. මේක වෙන් කරනවා කොටස් හතරකට. කොටසක් ජලය. කොටසක් මේක උස්නේ. අනික කොටස වාතය. අනික කොටස පටවිය තදේ. දැන් ඕකේ වෙන් කරලා බලන්න. ඔක්කොම පොඩි කරලා පොඩි කරලා මේක රොඩ වැටගිදී. දැකහම කයි තද ගතිය තියෙන හැටි. පණ විදාතු. අර මිරිකල මිරිකල ගත්ත වතුර ටික වාදිනේ කියලා පැත්ත කරගන්න. ඒක තමයි ඒකෙ තිබිච්ච ජලය. ඊට පස්සේ ඒක කරත්තන් ආපෝ ධාතු. මේකෙ තිබිච්ච උෂ්ණත්වයත් ඉවතට ගත්තා නම් අපි පැත්තට ගත්ත උෂ්ණත්වය. මනසින්ම ගන්නවා මේකේ උෂ්ණත්වය යම් ප්‍රමාණයක් තිබුණා. ඒක තමයි ඒකෙ තිබිච්ච උෂ්ණත්වය. එතන මේකෙ තිබිච්ච වායුව මේ පැත්තකට ගත්තා. දැන් අරගෙන බලපුවහම මොනවද තිබිලා තියෙන්නේ? මේ ඔක්කොම 31 මේකෙ තිබිලා හැදිලා තිබිලා තියෙන්නේ. ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුව කියන ධාතු හතරක් යම් ක්‍රමයකට පිළිදලා. ඒ හතර ධාතු යම් යම් කඩාවකට පිළිදලා හැඩ ගැහුණාට පස්සේ නැති එකක් ඇතිසේ කය කියලා බෙරෙනවා. එහෙනම් මේක තව විදිහට බැලුවාම ධාතු හතරට බෙන් කරපුවාම ඔබ තියෙන්නේ පසයි, ජලයයි, ගින්දරයි, සුලකයි. අන් ධාතු හතරට බෙදලා බලනවා. දැන් මේක ක්‍රමයක්. ඔය ධාතු හතර භූතයන්ට බෙදලා බලනවා. තවත් උන්නා. මොකද ඔබ බලන්නේ වෙන එක නෙමෙයි මේක පරිේෂණයක් කරගෙන ලෝක විශ්ේ අචින්ත්‍යය කියු ඒකට යන්නේ නෙමෙයි මේ බලන්නේ. මේ ඇතිසේ පේන්නේ මායාවක්ද? ඇත්තද? ওই ටික අපි දැනගන්න ඕනේ. දහමේ අවබෝධය ලෝනේ ඔන්න ඔච්චරයි. නැතුව පරමාණු හොයන්න යන ගමනක් එහෙම නෙමෙයි. ඒ ලෝක විදි අචින්තියයි. ඒකට අපිට අවස්ථාවකුත් නෑ. මොකද අපිට අවශ්‍ය තියෙන යම් තැනක හිත බැඳෙනවා. අන්නේ හිත බැඳෙන තැන යථාර්ථය දැනගත්තා. ඒකේ හිත බැඳින්න එතන ඒ වටිනාදයක් නෑ කියලා දැනගත්තා. අත විදෙන්න පුළුවන්. රාගක්ෂය කරන්න පුළුවන්. අපේ පරමාර්ථයේ රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය කිරීම නම් ඒකේ සීමාව ඉක්මවා අපිට තව ලෝක විදි හොයාගෙන යන්න අවශ්‍ය නෑ. ඉතින් මේකයි හැදිලා තියෙන්නේ, මේ රොඩ් හැදිලා තියෙන්නේ මොනවා එකතු වෙලාද? ඒකේ රසායන සංයෝගය මොකද්ද? ඒකේ තියෙන මොනවාද පරමාණු? ඒ කියන්නේ මොන කිරණ වලින්ද හැදිලා තියෙන්නේ? ඒච්චර යන්න අවශ්‍ය නෑ අපිට. ඒ යන්නේ ලෝක ආසාව. ලෝකේ හොයන්න ආසාව ඒක. ඕක අචින්ත්‍ය වෙලා. ලෝකෙ විසි අචින්ත්‍යයි හොයන්න කිව්ව පිස්සෙක් වෙනවා කිව්ව එක. ඒකට නෙමෙයි මේ වැදේ. මේ හිත බැඳලා තියෙන්නේ මොනවද කියලා බලපුවාම අන්න අර තුණු ගොඩක් සිද්දයක් එකතු වෙලා. හැදිලා ඉන්නේ මේ පොඩි වල හිත බැඳගෙන තියෙනවා. හරි ලස්සන පුද්ගලයා, ප්‍රියමනාප පුද්ගලයා ගැටෙන තැනක් තියෙනවා. හරි කැතයි මට නම් පේන්න බෑ. එහෙමත් යනවා. මේ මගේ හතුරා අර කොල්ලටමයි මේ දැකලා කියන්නේ නිගමනය කරා. මේ වගේ මිතුරා එහෙම නිගමනය කරා. මේ ඇලීමයි ගැටීමයි මුලාවයි ඇති කරන්නේ යමකින්ද? අපිට ඕනකම තියෙන ඇලීමයි ගැටීමයි මුලාවයි නැති කරන්නේ. එහෙනම් ඇලීමයි ගැටීමයි මුලාවයි හටගන්නේ යමක් ඇසුරු කරගෙනද? අන්න ඒක ඇත්ත නැත්ත බලාගත්තාම අපිට පුළුවන් ඒකේ වැඩක් ඇති එකක් නෙමෙයි කියලා දැනගත්තාම. ඒ නිසා හටගෙන ඒක අරමුණු කරලා හටගත්ත ඇලීමයි ගැටීමයි මුලාවයි දුරු කරගත්තාම ලෝභක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය නිවන. අන්න නිවනටයි අපිට ඕනකම තියෙන්නේ. දාහේ දුරු වෙන්නේ එතනයි. අත්හැරීමට නොයල්මට මිදීමට හේතු වෙන දෙන්න යනකම් කරුණු හම්බ වුණා නම් එයින් එහාට ලෝක විශ්ය ගැන හොයන්න අවශ්‍යතාවයක් නැහැ. එයින් එහා ගියොත් මුලාවක් නිසා එයයි. දැන් මෙන්න මේකේ මේ ටික තේරුම් අරගත්තා. අපි දැනගන්නවා ඔය කොටස් තුල තියෙන ස්වභාවය. මේ කෙස් ගහ වෙන් කරලා ගත්තා, ලොම් ගහ වෙන් කරලා ගත්තා. දැන් අරගත්තට පස්සේ ඒකේ මොනවද තියෙන්නේ? මේකේ තද ගතියක් තියෙනවා. ඒක තමයි මේ හලුවට දැනෙන හැටි. ඒ වගේ මේකේ තියෙනවා ඇලිලා බැඳිලා හිටපු ගතිය. ඒක තමයි මේ පොඩි පොඩි කැලි එකතු වෙලා එකතු වෙලා ඒකට පට්ටේ වගේ බැඳිලා මේ ඇද්දාම කැඩින්නේ නැති උනේ ඇදි ඇදි මේ තියෙන්නේ. ඇවිලා තියෙන නිසා බැඳිලා තියෙනවා. මේක තමයි ආපෝ ගති ලක්ෂණය. බැඳින ගති ලක්ෂණය. ඉතින් මේක යම් කිසි උෂ්ණත්වයේ උරුමයක් තියෙනවා. යම් යම් දෙයක දරාගෙන හිටින්න පිළිලා තියෙන උෂ්ණ ස්වභාවයක්. ඒ ඒ දෙයට ආවේනික ස්වභාවයක් තියෙනවා. යෝග ස්වභාවය තුල. ඒක තමයි ඒකේ පිළිලා තියෙන උෂ්ණ ස්වභාවය. ඒක එක්කහ වැඩියෙන් හත් කරොත් මොකද වෙන්නේ? ආගින් තිබාම ඒක නිවෙනවා. සීතල කළා. සීතල කන්න එක දාලා සීතල කළා පැත්තකින් තිබ්බොත් අල්ලලා බලනවා සීතලයි. ටිකක් වෙලා බලනකොට ඒක යම් සමතත්වයකට එනවා. ඒකට උරුම උෂ්ණත්වය ඒකේ දරා ගන්නවා. වැඩියෙන් ගන්නෙත් නෑ පිට කරනවා. අඩුවෙන් ගත්තොත් නැවත පිටින් අරගෙන ඒ ගාන ඇතුළු කරගන්න. නෑ මෙන්න කෙස් ගහක තියෙන්නේ ওই ටිකයි. දැන් අපි තමයි යකඩ තහඩුවක් ගන්න. එක එක යකඩ තහඩුවක්, තව තහඩුවක්, පිත්තල තහඩුවක්, ඇල්මිනියම් තහඩුවක්. මෙහෙම අරගෙන අපි මේ උෂ්ණත්ව මාපකයකින් මේවා ස්වභාවික උෂ්ණත්වයේ මැල්ල බැලුවා. එකින් එකට වෙනසක් දකින්න හම්බෙන්නේ. සියල්ල ලෝහ වුණා. හැම එකම තියෙන සමානව ගැබ් වෙච්ච උෂ්ණත්වයක් නෙමෙයි. සමහරේ උෂ්ණත්වයට වඩා සමහරේ උෂ්ණත්වය වෙනවා. එහෙනම් ඒ ඒ ද්‍රව්‍ය වස්තු වල අනුරූප ස්වභාවයක් තියෙනවා. ඒකේ ගැබ් වෙන උෂ්ණත්වය. දැන් කෙහෙල් කඳක් තියෙනවා. කෙහෙල් කඳ අරගෙන ඉවරලා. අපි අවුවේ තියෙනවා. දැන් අත දිලා බලුවම රත්න. ඒක ස්වභාවිකත්වයෙන් පැත්තකින් තියෙනවා. ටිකක් කියලා ගියාම අල්ලගත්ත වැඩිපුර රත්න ගිහිල්ලා ඒක. දැන් සීතල. හැබැයි කෙහෙල් කඳ අපි අයිස් පෙට්ටියක දානවා. අරගෙන බලමු අල්ලන්න බැරි තරම් සීතල. පැත්තකින් තියා තියෙනවා. ටිකක් කියලා මේ වැඩි වැඩි හිට අහක් වෙලා ආයි උෂ්ණත්වය ගැප් කරගන්න. හැබැයි උෂ්ණත්වය ගැප් කරගන්නේ අර අලුවේ තිබ්බ ගන්න හත් වෙන ගන්න උෂ්ණත්වය ගැප් කරගන්නේ ඉහළ ගන්නේ. ඒකට උරුම ගන්න. එහෙනම් මෙන්න මේ වගේ තියෙනවා. මේ සෑම ද්‍රව්‍ය වස්තුවකටම උරුම කරගත්ත ගණනක් තියෙනවා උෂ්ණත්වය දරා ගන්න. ඒ මත මේකේ දරාගෙන තියෙනවා. අන්න ඒතකොට උෂ්ණත්වය යම් කිසි දෙයක තියෙනවා මේක ඉස්ගහේ, ලොම් ගහේ, නියපොත්තේ, දතේ, හැමේ හැමතැනකම ඒකට ගැළපෙන උෂ්ණත්වයක් දරාගෙන ඉන්නවා. ඒ උෂ්ණත්වය තමයි ඒකෙදි විච්ච තේජෝ ධාතුව. ඒතකොට ඒ වගේම පඩවි ධාතුව දෙයක් එකේ තද ගතිය ඇලෙන බැඳෙන ගතියක් තිබුණා. ආපෝ ධාතුව කිව්වා. ඒක සැලෙන ගතියක් තියෙනවා. අඹරවන්න පුළුවන්. නමන්න පුළුවන්. නැමෙ අවුරුදු දින ගතියක් තියෙනවා. මෙන්න මේ එහාට නමන්න මෙහාට නමන්න එහාට හලන්න මෙහාට හලන්න පුළුවන් යම් ශක්ති ගති ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේ ගති ලක්ෂණ කියන වායෝ ලක්ෂණයි. වායෝ ධාතුව නෙමෙයි ඔය කියන්නේ. ඔය දිනේ වායෝ ස්වභාවය. ඔය දිනේ වායෝ භූත කියලා. ඉතින් ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන මෙන්න මේ භූත කොටස් හතරක සම්මන් ආකාර සංකල්පයකින් හැදිච්ච දෙයක් තමයි මේ කෙත් ගහ කියන්නේ මේ ලොම් ගහ කියන්නේ මේ නියපොත්ත කියන්නේ මේ දත කියන්නේ මේ හැම කියන්නේ මේ නහර කියන්නේ මේ ඇට කියන්නේ ඔහොම බෙදලා බැලුවා. ওই විදිහට බෙදන්න අවශ්‍ය වෙන්නේ. මොකද හිත බැඳිලා තිබුණේ යම් කිසි දෙයක. ඕවා එකතු වෙලා තිබුණේ ප්‍රියමනාපයෙන් බලනවා. ගලවලා තිබ්බට පස්සේ අප්‍රියමනාපයක් දකිනවා. මොකෙද? කියලා තියෙනවා මේ ඇඟි තිබිච්ච හොළු ටික, මේ තියෙන මල ටික, මේ තියෙන මුත්‍ර ටික ගන්න දැඟි කියලා හිතුවේ චීටි කියන. මොකද මේ දැකලා තියෙන්නේ. දකින්නත් අප්‍රියයි කියනවා. ඇඟේ තියනාලි හරි ලස්සන රූපේ කියලා බල බල ඉන්න. ඇන්න පිහියකින්. වැක් කරනවා ලී කඳා. දැන් බලපුවහම කලන්ත ඇදලා වැටෙනවා. බලන්න බෑ අපිරියාවේ. ගඳීද. ওই ටිකම තමයි මේ ලස්සනල හැක ඇතුලේ තිබුණේ. හරි ලස්සන බුද්ධිලා කියලා හොඳට බල බල පොඩි එක හරි දුරයි කියලා ඉඹින හුරුසලා කියලා. පැහැරුව එකපාර. පැත්තම කල ගියා. කිච්චියෙන් නැපැතලා. දැන් දසාලේ ජරා කරගත්තා කියලා කියනවා. ඔය ජරා කරගත්තා කියන එක ඉතලා තිබුණේ ඇඟ ඇතුලේ. හැබැයි ඔක හැංගිලා තිබෙච්ච ඉඳ හිර වෙලා තිබෙච්ච පිටම වෙච්ච හිඳ අපි ඒක දැක්කේ නැතු හරි දුරතලා පොදලා වතුර බොන උගම් පොඩි එකක් දැක්කහම ඔගේ හැමේ හැටි හරි දිවිසිදි ඔහොම ඔගේ ගියේ හිටියා. ඔය අතරේ තමයි මේක අර අර බලවිදේ කියලා ගියේ. දැම්කල ගියා. අපි යනවා මිනස් හතර කියනවා. එහෙනම් මෙන්න මේ වගේ මේ ඇතුලේ තියෙන එක දැක්කහම වෙන් වෙන් කරලා ගත්තහම ඉස්සෙල්ලා තිබෙන ප්‍රිය ස්වභාවය දැන් තියෙන අප්‍රිය ස්වභාවය. දැන් මේ කෑලි පිට එකම වෙන් කරලා බලනකොටම අප්‍රිය ස්වභාවය මේකේ තියෙනවා. ඇලීමේ වෙන් වුණාට ගැටීමේ වෙන් වෙන්නේ. දැන් ගැටීමෙන් වෙන වෙනම කෙනෙක් කරන්න ඕනේ. ඒකෙත් අර ස්වභාවය දකින්න ඕනේ. අර අසුචි ටිකම අරගෙන. වෙන් කරන කොටස් හදලා. මේක තමයි තද ගතිය කියන්නේ. ඔකේ තියෙන තද ගතිය ඒක තියෙනවා. ඔකේ තියෙන ද්‍රව ගතිය. නෑ බැඳුරු ගතියක් තියෙනවා. ඒ ගතිය වෙන් කරලා බලන්න. ඒත් ඒ වගේ වායු ගතියක් තියෙන ඒක වෙන් කරලා බලන්න. එතකොට උෂ්ණ ගතියක් තියෙන ඒක වෙන් කරලා බලන්න. ಜಾති හතරක් තියෙන ගති හතරක්. එකින් එක වෙන් කරලා ගියහම අන්තිමට දකින්න මොකද? කද ගතිය කියන්නේ ඇලෙන හේකුත් නෙමෙයි ගැටෙන හේකුත් නෙමෙයි. දැන් මේ මහ බලවලට ඇලෙන්න ඕනේ නැහැ ගැටෙන්න ඕනේ. ඔලුව අල්ලගත්ත කෙනාට එහෙම තියෙනවා. ගල් කැටයක් අරගෙන බලලා ඒක මණිකක් ආදී වශයෙන් ගත දෘෂ්ටි ගන්නේ නැතුව සාමාන්‍ය වශයෙන් අරින්න බැලුවොත් ඒකේ ආකාකරන ලස්සනකුත් නෑ. ඒක ගැටෙන්න දෙයක්කුත් නෑ. අනේ මධ්‍යස්ථතාවයක් ඇති. මෙන්න මේ මධ්‍යස්ථභාවයටපත් වෙන්න ඕනේ එකින් එක අහක් කරගන්න. කෑලි කෑලි වෙන් කරලා බලලා ඇලීමට හේතුව ඒක නෑ කියලා දැක්කා. ඒක මායාවක් කියලා. ඊට පස්සේ අප්‍රිය සංසාරයක් තියෙනවා අර කෑලි කෑලි වෙනේ නෝ බලන්න. ඒක බෙදුවා ධාතු හතර වෙනවා. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව. ඒතර දැනගත්තා ඒකේ තියෙන ධාතු හතර. ධාතු හතරක එකතු වෙන හැදෙන එකක් මම මේ කතා කියන්නේ ඒකද. දැන් කතා කියන ප්‍රශ්නේ තේකින් අහක් වෙලා යනවා. ධාතු වශයෙන් වෙන් කළ බලනවා. මේ මොකද කලේ හැම කායක්ම අණු වශයෙන් වෙන් කළ බැලුවා. කාය අනුපස්සනා කරනවා. මෙන්න කාය අනුපස්සනාව. දැන් ඉතින් අපි එක පැත්තක් මේ දැකි. කාය අනුපස්සනාව එක පැත්තක්. දැන් ඊට පස්සේ තවත් කාය මොනවද තියෙන්නේ? නැටුම්. ඉතින් ගී කියනවා. නටනවා, දඟලනවා, උඩපයින්නවා, සෙල්ලම් කරනවා. මෙහෙමත් තියෙනවා. දුවනවා. ඉතින් අපි ඔල්වර සංදී කියන බලා ඉන්නවා ඉස්සෙල්ලා කෙනේ දිව්වා. පළවෙනි අපි එක නම නම් කියලා. ගෝල ගහන. දිනන්නේ කවුද කියලා බලාගෙන අද මුළු ලෝකෙම ඇහැ ගහගෙන ඉන්නවා ටීවී එකකින් රින් නැගිටින්න නැතුව දිනන එක නා බලන්න අපේ කටේ දිනයි. දැන් ඔතන මොනවද තියෙන්නේ? ඔය කය මුල් කරගෙන ගත වැඩ පිළිවෙලා. ක්‍රියාකලාපයක්. කය හසුරුවපු හැටි. එක එක විදිහට මේ කය අරගෙන අර ගොඩ අරගෙන හසුරුවනවා. කය කියන දෘෂ්ටියට බැඳිලා ආත්ම දෘෂ්ටියෙන් කය කියලා එකක් බදාගෙන ඒ දෘෂ්ටියට බැහැ පුද්ගලයා. ඒකෙන් කරන වැඩ වලටත් බැඳෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කය අරගෙන කරන ක්‍රියාකලාපයක් තියෙනවා. ඔය ක්‍රියාකලාපයත් අපි ගන්න පුරුදුලා තියෙන්නේ අර ඉස්සෙල්ලා ගත ක්‍රමයේද. ක්‍රියාකලාප සමූහයක් මනසෙන් එකතු කරනවා. ඒක එකක් හැටියට ගන්නවා. දිවීමක් හැටියට, පැනීමක් හැටියට, බෝල ගැහීමක් හැටියට, ක්‍රිකට් ගැහීමක් හැටියට. එහෙම නැත්නම් ඉතින් ඔය ඔය එක එක විදිහට නැටුමක් හැටියට. ඉතින් ඔහොම එක එක විදිහට ගන්නවා. සංග සංගණියන් හැටියට ගන්නවා. දැන් මේ ගත හැම එකක්ම සමූහයක් එකතු කරලා ගත්තේ ඒවා. ඒකයි හිත බැඳුනේ. ඒකයි මේ ආසාව ඇති. මේ හදාගත් එකත් වෙන් කරලා බලනවා අනුපස්සනා කරනවා. කොටසින් කොටස වෙන් කරනවා. නැටුම කොහොමද හැදුවේ? හිත හද ගන්නවා, අත උස්සන්න හිතෙනවා, මාත්‍රයක් අත උස්සනවා, ඒ හිතයි ඒ ක්‍රියාවයි ගෙවුණා ඉවරයි. ඊළඟ මාත්‍රේ ආයිත් හිතුවා ඒ මට උන අත ඉස්සුවා ඒ මාත්‍රේ වෙනකොට මේකත් ගෙවුණා ක්‍රියාවත් ඉවරයි හිතත් ඉවරයි. ආයතරයක් අත ඉස්සෙන්න ආයතරයක් හිතන්න ඕනේ. ඒ හිතුවා හිතනවා ආයිත් ඉස්සුවා. හිතයි ක්‍රියාවයි දෙකම හටගත්තා ගෙවුණා ඉවරයි. නෑ ඔය කියා ඕක තමයි යන්නේ කියන්නේ. නැතුමේ අනු ඔය බලන්න. අකුල උස්සන්න හිතුවා තාලයකට උස්සන්න හිතුවා ඒ තාලෙට මොහොතක් මොහොතක් පාසා හිතුවා හිතන හිතන ගානේ ක්‍රියාත්මක කළා හිතනයි ක්‍රියාත්මක කරනවා හිතනයි ක්‍රියාත්මක කරන එක අධිවේගයෙන් සිද්ධ කරමින් ගිය වැඩ පිළිවිලා එහෙනම් මොහොතක් මොහොතක් පාසා මොනවද සිද්ධ වුනේ හිතවිල්ල පහළ වුණා ක්‍රියාවක් කළා හිතවිල්ල පහළ වුණා ඊට අනුව ක්‍රියාවක් කළා හිතවිල්ල පහළ වුණා ඊට අනුව ක්‍රියාවක් කළා කරන කරන හිතවිල්ල පහළලා ක්‍රියාව කරනවත් එක මේ හිතවිල්ලයි ක්‍රියාවයි ගිල්ලා ගියා ඊළඟ මාත්‍රයේ හිතුව තමයි ආ හිතවිල්ල පහළ වෙන්නේ ක්‍රියාව පහළ වෙන්නේ ඒ මොහොතත් හිතුවා ක්‍රියා කළා හිතවිල්ල ක්‍රියාවයි ආවා ගිල්ලා ගියා ආවා ගියා ආවා ගියා මිසක් පවතින එකක් නෙවෙයි ඒ බඳුවන්නා වූ සමූහයක් එකතු කරලා අපි විසින් හැවටලා ඉන්නවා ලස්සන නැටුම් හොඳ රන් වෙනවා. ටිකට් ගහීම හරිසෝ. දිනුම අපිට. දැන් මොකේද මේ ඉන්නේ? මෙන්න අවිද්‍යාවේ තීරණය. ඇත්ත නෙමෙයි මේ දැක්ක. මෙන්න මේක බලාගෙන බලාගෙන යනකොට දකින්නවා එහෙනම් මොනවද මේ කරන කොල්මන් වැඩ? මොනවද මේ නටන්නේ? මොනවද මේ දඟලන්නේ? මොනවද මේ දෙල්ලම් කරන්නේ? මොනවද මේ හිතපත් බඳගෙන ඉන්නේ? හිතපතින් දෙයක් මේක තියෙනවා. බලපහ පේනවා මායා දර්ශන වලට හිත බඳගෙන. මායා ස්වභාවයන් හිතෙන්ම වගේ. හිතෙන් ඇති කරගත්ත නැති දෙයක් ඇති සියල්ලගෙන අදාගත දේ හිත බඳගෙන ඉඳි මේ ලෝක සත්‍යය මේ මේ ඇලි ඇලි ඉන්නේ. කොටසක් ගෙවිලා අතීතේ. කොටසක් තව මතු බලාපොරොත්තු වෙන වර්තමානයේ තව හිතාගෙන ඉන්නවා. ඒකේ මැද ක්‍රියාත්මක වෙන සීමාව දැකලා ওই දෙකම පටලවා ගන්න අතීත අනාගත වර්තමාන තුනම එකට ගලප ගන්න. ගලපගෙන සම්මතියක් හදාගන්න නැතුම කියලා. ඉතින් දෙල්ලන උඩ පයින්නවා, දුවනවා, ඔක්කොම හදාගන්න. දැන් දුවනවා කියන එක අරගෙන බලපුවා. ඒක මොහොතක් පොටෝ ගහලා ගත්තොත් උස්සා ගත්ත කකුල එහාට මෙහාට කරගත්ත අතපය දුවන ආකාරයට විහිදවු ඒකේ විතර රූපාකාරයක් පොටෝ කරවටනවා මිදා. අපි දැකලා දුවන එක. පොරොවකින් දුවන එක දකින්න. දුවන ආකාරයක එක මාත්‍රයක එක ආකාරයක් දැක්කේ. නේ ආකාරයෙන් නෙමෙයි අපි මේ බැලුවේ. නේ අපි දුවන එක දැකේ මොකද? ගෙවිච්ච අතීතයේ මොකෙන්ද දැක්කේ? ආපු නැති වර්තමානයේ මොකෙන්ද දැක්කේ? අන්න මනස කරපු වැඩේ. දැන් ඉදිරියට දුවන්නේ මෙහෙමයි කියලා මනසේ නිර්මාණය කරගත්තා. දැන් මෙච්චර දුවගෙන ආවේ මෙහෙම වේගයෙන් මෙහෙම ආකාරයෙන් කියලා ඒ ආකාරයක් මනසේ අතීතයේ අතීතයේ මතක් කරලා ගොඩනගා ගන්නවා. දැන් ක්‍රියාත්මක වෙන මාත්‍රයේ ඇති දැන කියලා ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලි තුනේ අරගැනීම නිසා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක ඉතේ පවතින මාත්‍රයක් වා නැති දෙයක් ඇතිසේ මනසෙන් හදාගත්ත ගොඩනගාගත්ත ලෝකයක් තුල අපි නැටුමක් දැක්කා. දිනීමක් දැක්කා, ගැනීමක් දැක්කා. තරකාරීත්වයක් දැක්කා. මේ අපි මුළු ක්‍රියාවලියම දක්නවා විදියට. මෙන්න මේක දකින්නට අන්න බැලුවේ මොකද අනුපස්සනා කළා. කාය තමයි මේ දැක්කේ ඔක්කොම. හැම කායක්ම කායක් වශයෙන් ගන්න නැතුව. ඒකේ තියෙන අනුහෙවත් ඉදාම කුඩා කොටක්. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා බලපුවාම මේ සියලුම කායයන් හැදෙන හැටි නැගින හැටි වෙන්න පටන් ගන්නවා. ඒතකොට දකිනවා මේ හැම කායයක්ම ඇති දෙයක් නෙවෙයි. මේ බඳු වන්නා වූ හට ගැනීම බිලීම් කියන ක්‍රියාකලාපයක් තුල සිද්ධ වෙන සිද්ධාන්තයන් පිළිබඳව මානසික ගොඩනගාගත්ත මුලාවක් නේද මේ අපි මේ ලෝකේ මම කියලා මගේ කියලා මගේ වැඩ කියලා ඔක්කොම හදලා තියෙනවා. අන්න කායයන්ගේ යථා ස්වභාවය දකිනවා. කායයන්ගේ නියම ක්‍රියාකාරීත්වය මේ ක්‍රමෙට දැක්කහම කාය අනුපස්සනා කලාවේ අන්න කායානුපස්සනා කරපුවාම කියනවා සතිය පිහිටනවා. සත්‍යය පිහිටනවා. සත්‍යය පිහිටන්නේ එතකොටයි. එතකම අපි බිහිලා තියෙන සතිය නෙමෙයි අසත්‍යය. අසතිය. අසත්‍යය සත්‍යයි කියලා අපි පිහිටවගෙන ඉච්චර කලින් කියනවා. දැන් සතිය පිහිටන්න පටන් ගන්නවා. සත්‍යය පිහිටන්න පටන් ගන්නවා. අන්න දැන් තමයි සත්‍යය පිහිටන්නේ මොනවද? සත්‍යය පිහිටන්න දෙයක් නෑ. පිහිටලා හිටිය අසත්‍යය. සත්‍යයටපත් වෙනකොට පිහිටන්න දෙයක් නෑ කියන අහතුන. නා සත්‍යය පිහිටනවා කියලා කියන වචෙන් කිව්වට සත්‍යයට ආවහම පිළිඩුවා හක් වෙනවා. අල්ලපු දෙයක්. අන්න සතිය. දැන් සත්‍යය තුල තියෙන අල්ලන්න දෙයක් නැහැ කියන එක. අල්ලන්න දෙයක් තියෙනවා නම් කොතන හරි සත්‍යය නෙමෙයි. සියලුම අල්ලගෙන ඉඳපු අත්හැරීම ගියාද නැලී ගියාද මිදී ගියාද මේකට කියනවා සතිය. ඒකට තිබෙන ආව යම් කිසි බැලීමක් තියෙනවද සතියෙන් බලනවා කියන්නේ. ඒ අනුව යම් තැනක පිළිඩෝනවාද බලා ගන්න. අන්නේ වැඩ පිළිවෙලට කියන සතිපට්ඨානය කරනවා. අන්න සතිපට්ඨාන භාවනාව. ඉතින් පළවෙනි සතිපට්ඨානේ කායන පස්සනා කිය යෝගයි. කායන පස්සනා සතිපට්ඨාන. ඉතින් ওই හැම වේදනාවක්ම විඳින්නේ. ওই කාය අල්ලගෙන. මුල අල්ලගත්තාම දැන් මේන් ස්විච් එක වගේ අහුන අමුල. ඔක තමයි ප්‍රධාන ස්විච් එක කායන පස්සනා. ඔය කාය කාය හැටියට අරගෙන ඒකීය හැටියට ගත්තට පස්සේ ඒක ප්‍රියයි මනාපයි යහපතයි කියලා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ඒ දිහා දකින්නකොට හරි සුඛාස්වාදයක් ඇති වෙනවා හොඳව දකින්න. හොඳව ගැන ගමනය කරපුවා. නරකේව දකින්නකොට දුකයි කියන වේදනාව පින්දනය කරන අට ගන්න හිතුවේ. දුක් වේදනාව. ඒ දෙකේ මධ්‍යස්ථයලට මධ්‍යස්ථ වේදනාව කරා. දැන් වේදනාව පහළ වෙන්න හේතුවක් තියෙන්නේ මොකද්ද? මුල රූපේ. අන්න රූපේ තමයි ඉස්සෙල්ලාම බෙදලා බැලුවේ. අන්න රූප පටන් ගන්නවා ස්කන්ධයෙන් පළවෙනි එක. මුලා සහගත රූපය අල්ලගෙන තාකල් අපි රූපස්කන්ධයක ඉන්නවා. රූපස්කන්ධයක බැඳිලා. දැන් යත් කායાનුපස්සනාවේ මොකද කලේ? මෙච්චර කල් බැඳිලා හිටපු රූපස්කන්ධය බිඳ හැරියේ. එහෙනම් දැන් තියෙන්නේ මොනවාද? සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය ලෝකේ පෙරවාගෙම තියෙනවා. ඒවා දකින්නවා. හැබැයි දැන් දෘෂ්ටිය තුලින් අල්ලාගත් එකයි මේ රූපස්කන්ධය දිරු. පංචස්කන්ධය රූපස්කන්ධය කියන්නේ දෘෂ්ටියෙන් අල්ලාගත් ස්කන්ධය. නැති දෙයක් ඇතිසේ මුලාවටපත් වෙලා ගත තීරණින් අල්ලාගත් රූපස්කන්ධයක් තමයි සත්‍යයගින් පංචස්කන්ධය රූපස්කන්ධය කියන්නේ. ඒවට මුල්ුනේ මොනවාද? සතර මහා භූතයන්ගෙන් හටගත්ත මුලාව. එහෙනම් අපේ හිත වැඩිලා තිබුණේ මොකේද? ඇලුනේ කොහෙද? ගැටුනේ කොහෙද? මුලාවටපත් උනේ කොහෙද? ඔය කියන්නේ ආ මුලාව තුලයි. සතර මහා භූතයන්ගේ නෙමෙයි. සතර මහා භූතයන් නිසා හදාගත්ත රූපස්කන්ධය තමයි මේ ඇවිල්ලා හිටන් වේදනාව පහළ වෙන්නේ. එහෙනම් මේ වේදනාව පහළ කරන මොකද කරන්නේ? අන්න දැන් වේදනාව අපි දැනගන්නවා. රූපස්කන්ධේ මුලාවක් කියලා දැන් අත්හැරී ගියා නම් වැලී ගියා මිදී ගියා නම් දැන් සැප වේදනාවක් නැහැ දුක් වේදනාවක් නැහැ උපේක්ෂා වේදනාවක්. එහෙනම් දැන් වේදනා අනුපස්සනා විලා ඉවරයි රූපං කායන පස්සනා කරනකොට. කායන පස්සනාව වෙන්නකොටම වේදනාව තිබුණේ ওই මුලාව නිසා. ඒ නිසානේ මේ ප්‍රියයි මනාපයි කියලා ගත්තේ. සැප වේදනා වශයෙන් අහුුනේ ඒක. අප්‍රිය යමනාපය කිය දුක් වේදනා වශයෙන් අහුුනේ දෙවි අර රූපයන් ඉදිරිච්ච මුලාව නිසා. මෙයා මධ්‍යස්ථයි කියලා කරගත්තා නම් ඒකත් ඒ වගේ ඉදිරිච්ච මුලාව නිසා. දැන් දැම්මට ඒ තුනේම මට බලන්න. අර රූපේ පිළිබඳ අදහස් අත්හැරී ගියා නම් සැප වේදනාත් ඉවරයි දුක් වේදනාත් ඉවරයි මධ්‍යස්ථ වේදනාත් ඉවරයි වේදනාව පස්සලම නිකම්ම වැඩිද. දැන් හිත හදගත්තා නම් මොකද හදගත්තේ? ඔය රූපේ මුල් කරගෙන තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන විඥාන හටගත්තේ සිත් හටගත්තේ තෝ. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් චිත්තානු දැකලා ඉවරයි. මෙච්චර කාලෙ ඇති දෙයක් හැටියට හිතාගෙන හිටියා හිත හිතා හිටියේ මොනවද ඇති දේවල්. මුලාවකට ඇති දෙයක් හරි කියලා හිතුවනම් හිතන හිතන ගානේ යනවා හිත අහකට ගන්න. එක එක රාගය මුල් කරගත්තා නම් රාගෙ හිතක් තිබුණා. ද්වේෂය මුල් කරගත්තා නම් ද්වේෂෙ හිතක් තිබුණා. ඇලීමටයි ගැටීමටයි මුල් උනේ මොකද්ද? <clears throat> රූපය පිළිබඳ නොදැනීම. නොදැනීමේ ගත තීරණ තමයි ප්‍රියයි මනාපයි හෝ අප්‍රියයි යමනාපයි එහෙම නෙවෙයි මධ්‍යස්ථයි කියන. රූපය කියන්නේ මේකයි කියලා දැනගත්තා නම් යථාර්ථයෙන් කායानुපස්සනාව කරනකොටම ඒ ඒ පිළිබඳ විදිහට හිතත් තිබුණා නම් කාය අතරේ ගියාම හිතත් අතරේ වෙයි. නැත්නම් චිත්තානුපස්සනාව දෙන විලා ඉවරයි. එහෙනම් දැන් මොකද අපි මේ වැළුවේ? ඔය රූපයන්ගේ ධර්මතාවය. රූප කියන්නේ හටගත්තා නම් මොහොතින් විදිලා විනාශ වෙලා යන ආකාරي මෙවන් ධර්මතාවයක් හටගැනීමේ ස්වභාවය මේකයි කියලා දැකලා බලන්න. හටගත්ත දේ විදිලා යනවා. මම මේ කියලා ගන්න මගේ කියලා ගන්න මගේ ආත්මය කියලා අලන් දෙයක් මේක නෑ කියලා යථාභෝධය පහළ වෙනකොට. දැන් ලෝක ධර්මතාවය ඔච්චරයි. ওই දිගේනේ හැම ධර්මයක් පිළිලා තියෙන්නේ. කාමච්ඡන්දේ බැඳෙන්නේ ලෝකෙට. ව්‍යාපාදයෙන් ගැටෙන්නේ ලෝකෙට. ඉතින් මේ දේ හොඳයි මම මේක ඇලිලා ඉන්න ඕනේ අනික මට එපා කියලා. එක දෙයක් නෙවෙයි ඇකිල්ල යන හිත. අනිත් එක ඇලෙන හිත. ඇතින් නේද? ඒකත් එන්නේ ඕකේ. රූපය පිළිබඳ යථාර්ථය දැනගන්නකොට දැන් ඔයකේ නීවරණ ධර්මයක් නේ. ලෝකේ හටගත්තන් නැති අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, අනාත්ම ධර්මයක් තිබුණා. ඒකත් යථාර්ථයේ වැටිලා ගියා මේ ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. නේද? ධර්මතාවයක බැඳලා නැහැ ධර්මානුපස්සනාවට වෙන්නේ. කායානුපස්සනාව වන්නකොට වේදනානුපස්සනාව තේරෙනවා, චිත්තානුපස්සනාව තේරෙනවා, ධම්මානුපස්සනාව තේරෙනවා. එහෙනම් කාය වේදනා චිත්ත ධම්ම කියන එක දැනගත්තාම හිතයි කාය දැනගෙන තියෙනවා, නාම රූප දැනගෙන තියෙනවා. යන්තරක නාම තිබුණා නම් නැත්නම් රූප දැන නාම රූප පරිච්ඡේදයක් කරලා ඉවරයි. අන්න විදර්ශනා කරලා ඉවරයි. නාම රූප පරිච්ඡේදත් ඥානීය පහළත් ඉවරයි කායානුපස්සනාව සම්පූර්ණ කරගන්නවා. නැවි දකින්න තියෙන්නේ ඔන්නේ පොඩ්ඩ. අන්නේ. ගහේ මුලකේ පුවා වගේ සාමලිප කපලා දැම්මා වගේ තමයි කායානුපස්සනාව හරියට තේරුම් ගන්න බැරි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ භාවනාව කරන්නේ ඇයි? ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. ඇයි මේ ධර්තිසාකාර භාවනාව කරන්නේ? ඇයි මේ කේසාලෝමාන අකාදන්ත කතෝ කියලා කරන්නේ? නිවන් දකින්න කියලා උත්තරයක් දෙන්න පුළුවන්. කොහොමද ඒකෙන් නිවන් දකින්නේ? ඒතර උත්තර නැති යනවා. එහෙනම් දැන් අපි දන්නවා. මොකද මේ කරන්නේ? ඒකාකාරව වෙන මේ මායාවක් තියෙනවා. සත්‍ය බුද්ධ වෙන වශයෙන් පේන්නේ. මම කියලා ගන්නවා මට ඒ දෘෂ්ටියක් තියෙනවා. ඔය තියෙන දෘෂ්ටිය බිඳ ගන්න තියෙන එකම ක්‍රමය. මේ එකක් ආරෝ පේන එක ඇත්තක් නෙවෙයිද නැද්ද කියලා බලන්න. වෙන් වෙන් කරලා බලන්න එකයි. ඒක තමයි මේ බලන්නේ. මොකද එහෙම බලන්න. ඒතර වෙන් වෙන් කියලා පේනකොට පේන එකෙක් හැටියට වෙනිච්ච එකයි ඒතර නෑ. ඉතින් අපි කැවටලා තියෙන්නේ. අන්න ඒක වැටහෙනවා. ඉතින් ඒක වටහා ගන්න මොකටද? ඒක නෙමෙයි මමයි කියලා හිත අල්ලගෙන මේ ඔක්කොම බැඳිලා ඉන්නේ. ආසාව තියෙන එක බැඳිලා. ඉතින් එහෙනම් මොකද කරන්නේ? ඒක නෑ කියලා දැනගත්තාම තණ්හාවක් වෙයි. මොකද තණ්හාවක් කියන්නේ තණ්හාව කියන්නේ නිබ්බාන. නිවන. අන්න නිවන කියන්නේ. මොකද නිවන් දකින්නේ? ප්‍රශ්නේ ඉක්මවා ගියා. මොකද නිවන් දකින්නේ දුකෙන් මිදෙන්න. ඒක තමයි අසහනිය තිබුණේ. මුලාව නිසා අසහනිය තිබුණා. අසහනිය මිදුණාම සැනසුණා. මගේ පරමාර්ථය සැනසුණා. එහෙනම් මෙච්චර කල් තිබිච්ච ලෝභගින්න, ද්වේෂගින්න, මෝහගින්න අහ කරලා. ලෝභක්ෂය කරලා ලෝභගින්න නිමනවා. ලෝභකේ නිබ්බාන, ද්වේෂකේ නිබ්බාන, මෝහකේ නිබ්බාන නිවන් දකින්නේ. අන්න නිවන් දකින්නේ ඇත්ත දැක්කම. මගේ පරමාර්ථය නිවන් දැකීම නා. නිවන් දකින්නේ මොකටද කියලා කිව්වොත් ප්‍රශ්නේ ඉක්මවා ගියා. එහෙනම් අන්න නිබ්බාන පරමාර්ථය කියන්නේ එහාට නැවත වාරයක් ඒකින් එහාට යන්න දෙයක් නෑ පරමාර්ථය ඒක. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් මම මොකද මේ මේ කර්මස්ථානය බලන්නේ කොහොමද? දැන් අපි දන්නවා හේතුව. මෙන්න මේ හේතුවලයි බලන්නේ. දැන් ওই හේතුව කාගෙන්වත් අහගත්ත එකක්. පොතෙන් තියෙන එකක්. පොතෙන් තිබුණා හරි කමක් නෑ කවුරු කිව්වා හරි කමක් නෑ මට වැටහුණා. ඇත්තමට වැටහිච්ච නිසා මම අද පිළිගන්නවා. එහෙ කවුරුත් ඉවරව පොතේ තිබුණාටත් බුදුරණන් හතේ දේශනා කළා කිව්ව නිසාවත් නෙමෙයි. ඒක ඇත්ත කියලා මට හොඳට හේතු බලන්න න්‍යාය වැටහුණා. මේක නිවන් මාර්ග බව මට තේරුණා. ලැබෙන හැටිත් මට වැටහුණා. වැටහිච්ච ඉඳ පිළිගත්ත නිසා කවුරුත් ඒවට පිළිගත්තා නෑ. අන්න ධර්මයේ පිළිගත්ත ධර්මයේ සවකාතයි සංදීපිට. අකාලිකයි එහිපති ඔක බුද්ධි ඔබදී. අන්න ධර්මාභෝධී. මේ ඔය විදිහට තේරුම් ගත්තොත් එහෙම අපිට පුළුවන් අපි කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා ඒක හිතාගන්න තේරුම් ගන්න. ඒක නිවන් උපනිශ්‍රේ වෙන හැටි දැනගන්න. කායන වසනාවලන්නේ ඇයි කියලා දැනගන්න. ඉතින් ඔය මූල ධර්මයේ දැනගත්තට පස්සේ දැන් ඉතින් අපි කවුරුත් කියා දෙන්න ඕනේ. ඔය මූල ධර්මයේ වටා අදහස් දෙන්න පටන් ගන්නවා. හැම එකක්ම බලන හැටි ඉන්න පටන් ගන්නවා. මොකද මේ බලන්නේ අපි දකින්න. යකඩක අය කියන එකට විදෙන්න පුළුවන් වෙනවා නිවන් දකින්න. ඔය තමයි අතල සතිපට්ඨානිය දැනගත්තොත් නිවන් මාර්ගය දැනගත්තා. අතල සතිපට්ඨානට අනුකූලව කටයුතු කරන්නේ දහම් නුවණ මතකවල නිවන් මාර්ග මතකවල. අවබෝධ කරගත්තොත් නිවන් අවබෝධ කරගන්නවා. අතල සතිපට්ඨානිය කායනුපස්සනාව විදිහට තේරුම් ගන්නවා. ඉතින් ඔකට ඉතින් මේ පද දාන්න පුළුවන්. ආයන පද නටමුණ දැන්නේ ආනාපාන සතියයි. ඉතින් ඒ වගේම ඉතරියා භාවනාවයි. ඔහොමම කියන්න පුළුවන්. හතර ඉරියව් ගැන පවත්වන හැටි ඔහොම එකේ කතා කියන්න පුළුවන්. නමුත් එකක්වත් ඒවා නියම පිළිතුර නෙමෙයි. පිළිතුර හරියට හරියන්න නම් නිවන කරා යනකම් විග්‍රහ වෙන්න ඕනේ. මේ භාවනාව නිවනට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක නිවන ලැබෙන්නේ කොහොමද? අනේ එතෙන් සම්බන්ධ වුණොත් හරියට ඔහු අදහගත ආબોධ කරගත්තා වෙනවා. ධර්මය ආબોධ කරලා වෙන්නේ ඒක. අර වයිකේ අවස්ථා. ඒවා ඇත්ත යථාර්ථය පෙන්වන්නේ හේවැන්ට. නෑ හැම වෙලෙම පෙන්වන්නේ මේක නිවනට හේතු වෙන්නේ කොහොමද? එතෙන් උත්තරය යන්නේ. විසඳන්න පුළුවන් වෙන්න ඕන. අනේ ඒතොර කියන ධර්ම අවබෝධයක් ලැබෙනවා. ඒක නැත්ත දැනගත්තා. එහෙනම් මොකද්ද මේ අපි අල්ලයි? ප්‍රියයි මනාපයි කියලා යහපතයි කියලා අල්ලගෙන අපි ඉන්නවා බොහෝම ප්‍රියමනාපයෙන් හිතාගෙන. මොකක් නිසාද? මේ ඇත්ත පේන්නේ නැති ඉඳලා. මේ මායාව මායාවක් විදිහට පේන්නේ නැති ඉඳලා මේ වෙලා තියෙන්නේ. ඒකනේ මේ ප්‍රියමනාපේ. ඒකනේ මේ අප්‍රියමනාපේ. ඒකෙන්නේ මේ ඇලෙන්නේ ගැටෙන්නේ. ඒකෙන්නේ මුලා වෙන්නේ. එන ඇලීමයි ගැටීමයි මුලාවයි නිසා මේක අසහනේ. ඒ අසහනේ මිදෙන වෙන ක්‍රමයක් නැහැ. ඇත්ත දකින්න මිසක් වෙන ක්‍රමයක් නැහැ. එන සීල වෘත පරාමර්ශනය කරලවා වෙන ක්‍රමයකින් බෑ. ඔය gediya gediya වශයෙන් මරගෙන කවදාවත් බෑ. ආත්ම මුක්තිය ගත කියන්නේ ඒක. ඔය අකම එක එක gedi. පොඩවල් එකතු වෙලා හැදිලා තියෙන එක ගුලි. පොඩි. ආසා පොඩි. රූප පොඩි, ශබ්ද පොඩි, ගන්ධ පොඩි, ඔක්කොම පොඩි. තොදිය එකක් හැටියට නම් බලන සංකල්ප කියන ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියනවා. ඒ දාකල් කවදාවත් මේ නිවන කියන එක දැනසිල්ලක් දාගම ඕක කියන්නේ. මොකද වටිනාදියා ලෝකේ මේ නිසාකල් කොහොමද මේ වටිනාදියා අතරම දැනසිල්ලක් වෙන්නේ. මම නිවන ගැන දැනගන්න. ඉති විචාර වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? පොදියකින්ම ආසාව ගන්න පොදියකින්ම දැනසම ලබා ගන්න පොදි වෙන වැඩ පිළිවෙලකට වගේ. අර පොදි වෙන වැඩ පිළිවෙලකට තමයි අපිට බලන්න. සිල්ුත බලන්න තේරෙන්නේ. ඔය තුනේම කවදාවත් දකින්න බෑ නිවන් දකින්න දැන් ඇත්ත දකින්න වෙන කෙනෙක් දැක්කද? ආත්ම දෘෂ්ටිය දැක පොදිය පොදිය හැටියට දැක්කේ. පොදිය තියෙන්නේ එකක් නෙමෙයි. ගොඩක් එකතු වෙලා පොදියක් වෙනවා කියලා දැනගත්තාම ආත්ම දෘෂ්ටිය පිටු. සක්කාය දෘෂ්ටිය පිටු. එහෙනම් මෙහෙම දෙයකට ආසා කරන මුලාවක් නේද කියලා දැන් මේක අත්හැරීමේදී කිය නොයලී ගියාම මේ නිසා තිබ්බ නිස්සාර අසහනය හදාගත මුල අවිද්‍යාව ඉවරයි කියන එක දැනගන්න. ධර්මසකත් ඉවරයි. ඒතකොට මෙන්න මේ විදිහට ගත්තහම වෘත පරාමර්ශනය කියලා මේකද හරියන්නේ නැහැ. ඇත නුවණින් මේ කල්පනා කරලා බලලා ප්‍රඥාවෙන් ඇත දැනගන්න ඕනේ. ඔකට වත එක එක වත්වලදී හරියන්නේ නැහැ මේක. ප්‍රඥාවෙන් විමර්ශනය කරලා විදර්ශනා කරලා මේක ඇත දැනගන්න වෙන ක්‍රමයක් නැහැ කියලා ගත්තා සීලපත පරාමර්ශනය. නෑ ඔය හැකට ඉවරලා ගියා නම් ඔය කාරණාත් ඉවරලා ගියා නම් සක්කාය ඉන්නේ නැහැ විචිකිච්ඡා නැහැ සීලපත පරාමර්ශනය නැතෝදාපස්. අනුකම්පා පුදුලිය. සෝවාන්ිනවා කියන්නේ සෝතයි. ඔතන පටන් ගන්නේ දහම් සැකයක් නේ. එහෙනම් මේ ධර්මයේ බුදු දෙයක් නෙමෙයි ඇත්තක් නේ. කවුද මේක දෙන්නේ? ඒ උත්තරයන් වහන්සේ පරම සත්‍ය දැකගෙන යම් භූමි ගැන හැබැයි. මේ ධර්ම ක්‍රමේ හරියට හරියි. ඇත්ත පේනවනේ හරි කතාව මේක. අතරේ බව වැටහෙනවනේ අධ්‍යක්ෂින් සහිතයි. ධර්මී ගැන සකස්. ඉතින් මේ අධ්‍යක්ෂීමේ ඵලයක් මට ලැබුණා. දැන් මට බෙරෙවිච්ච බින්ද නැහැ. මෙහිම තියනනේ වෙන්නේ. එහෙනම් අවශ්‍ය සංගත් එකට පස් වෙලා. සංගයයන් ලැබුණා. නම් බුද්ධ ඒකාන්ත කියන්නේ ධර්ම ඒකාන්ත කියන්නේ සංකීකාන්ත කියන්නේ. පෙරමම හිතුවා. පූර්ව ඒකාන්ත. පෙර හිතියෙක් කියන්නේ. පෙර කොහේ මම කියන්නේ දැනුත් නැහැ. දැන් කොහෙද මම තියෙන්නේ? මට කොහෙද මම කැදේ? මේ විරියොත් මේ මම කියේ දඟලා තියෙන්නේ. අතීතයේ මම කියයිලා තියෙන්නේ. මේ කාය සම්මුතිය. කාය සම්මුතිය එකක් වශයෙන් බුලා වෙන අරගෙනයි මම තියෙන්නේ. එහෙනම් අතීතයේ මම කියෙලත් නැහැ. අතීතයේ දීලා තියෙන්නේ මෙන්න මේ වැඩ පිළිවෙල විතරයි. හේතුඵල වැඩ පිළිවෙල. දැන් ඉන්නවද මම? දැනුත් තියෙන මේ හේතුඵල ක්‍රියාදාමයක් දෙකක් මේ පොඩි එකේ දෙකක් කියලා මුලාවන් කැවටිල්ල නිසා බැලුත් මම කියලා ගන්න ඒක දෙයක් නෑ. දැන් මතු අනාගතයකදී මතු අනාගතයේ දෙවිගම වෙන එකක් නේ. එහෙනම් හුබ්බක් හුබ් එක අඟදිත් නැහැ. අපර එක අඟදිත් නැහැ. හුබ්බ අපර දෙකේ ඒවා වර්තමාන එක නැසකනේ. නම් බුද්ධ ආදී අරගෙන සැකනා කියන එක දැන් අපි දකිනවා. අනුසෝතාව. දැන් යාට මොකද මේ ලෝකේ මමය මගේ කියන යම්තා දේවල් බැඳලා තිබිච්ච මහා වටිනාකමක් තිබුණා. අප්‍රමාණව තිබිච්ච අතීමිත වූ වටිනාකම දීමා වුණා. පළවෙනි සැරේ දීමා වුණා නම් දීලා ඉවර වෙන්නේ නැහැ. හරියට පල්ලි ගිහලා ඉවර වෙනවා. ඔය සීමාව නම් පස්සේ මොකද වෙන්නේ? වටිනාකම බහැලා නම් බහැපු වටිනාකම ඇති දෙයක් ගැටනහම මොකද? අර කම්පාවුන් දෙයක් නෑ. විඳුනහම විනාසනහම පොරු බහැරගත්තාම කම්පා වෙන දෙයක් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. වටිනා දෙයක් අතට තමයි කම්පා වෙන්නේ. නොවටිනා දෙයක් අහන්නේ කම්පා වෙන්නේ නැති. එනනම් ආර්යත්වයට වටිනාම නොවටිනවා කියන එක වැදගත්. වටිනාකම වගේ. බුදු පියාණන් වහන්සේ මේ උපමාවෙන් දේශනා කළා. පුතඥයෝ ඉන්න කාලේ මේ දහම් ශ්‍රවණය නොකර දහම් අවබෝධ නැතුව ඉන්න කාලේ මහමුන්නේ ජලයේ සමානව තිබුණා වටිනාකමක් හිතිලා. දැන් තියෙන්නේ ඒ ජලයේ අගින් දෙක දාලා ගන්න නම් අහුවෙන ජල බිඳුවක් තියෙනවා නම් ඉතුරු වෙලා තියෙන විතරයි. අගින් දෙකේ ගාටි ජලයේ ළඟ ප්‍රමාණයක වටිනාකමක් අඩු වෙනවා. අනික ඔක්කොම බැහැලා ඉවරයි. මෙන්න සෝතාපන්න වීමේදී ලෝක වටිනාකම අඩු වෙනවා. මහා පර්වතයක් ළඟ කුංචි ගුණ කන හතක් තිබුණා. අත්තරිච්ච හරිය. වටිනාකම අත්තරිච්ච හරිය බලුව දේවල්. ඉතුරුලා තියෙන ලුණු කඩ හතරක් පොඩ්ඩක්. එකක් ජීවලයන් එකක් විසක් ඉලුම එකක්. මෙන්න මේ සෝතාපන්න පුද්ගලයාගේ ලෝක වටිනාකම අඩු වීම වෙනවා. කොහොම උපමාවලු වෙලා තියෙනවා. එයා එච්චර වටිනාකමක් අඩු වුණා. ඒ පුද්ගලයාට මොන ඇලීමක්ද? මොනවට ගැටෙන්නේ? නෑ ඉතුරුලා තියෙන මාත්‍රයේ තියෙන ඇලීමයි ගැටීමයි ඉතුරු මුලාවයි ඉතුරු. අනිත් ඔක්කොම ඉවරයි. දැන් හතර පාගත වීමට හේතුකාරක වන්නා වූ දුසිතාවය වුණ හටගන්න කිසිම හේතුවක් නෑ. නිරේ උපද්දවන්න. අනුන්ට විනිදෙන බලාපොරොත්තුවක් නෑ. අනුන්ට විනිදෙන බලාපොරොත්තු තියෙන තාක්කල් ගිනි යම් තැනකද එතන උපදින හේතු වෙනවා. අන්න නිරේ ගිනි නිරා ගිනිද හේතු වෙනවා. අනුන්ට සීතල ගණන් දාලා අනු වංචාවෙන් කවතල කපටි කරන සාර්ථක තමයි බලවලා ගන්න ගතියක් නෑද? එහෙනම් සීතල අපාය තියෙනවා සීතල අපාය උපදින තියෙනවා. සමහර අපායවල තියෙනවා සීතල අපාය. සමහර අපාය දෙනවා ගිනි අපාය. ඒක අපාය දාගන්න. එහමට නිමේ ගති නෑද? ඒකෙ පිළිලා. ලෝකේ අන්තිමට අවලක් කරලා. හැඟවිලා යන දේවල් දැන් ඔබලම. හොඳ පාත් කරගෙන, ඔළුව පාත් කරගෙන, නොපෙනී යන්න හැඟිලා යන්න. අවස්ථාවේ වැරදි උහුරු කිරින් හේතුව. අන් තිරච්ඡාන ගති නෑ. හරහට යන ගති නෑ. තිරච්ඡාන වලින් පිළිලා. තමන් අනුන්ට අතපුවාගෙන තමන්ගේ වතුකමෙන් රැකගෙන ඉන්න ගතිය. අනුන්ට අතපුවාගෙන තමන්ගේ හඳගෙන ඉන්න ලෝභ ගති නෑ. ඛේද ගති නෑ. ඛේද යෝනියෙන් මිදුණා. තමා තුලතාවේ කටයුතු කරමු. ඉන්නවද? අනුම්මර වල වැඩ අරගෙන තමා කැප විදිහට කරලා අස්සනවා. එහෙම වටනා දෙයක් කරන්නේ නෑ නේද? එන අකුර ගති. එහෙනම් සේව් වේද විද්‍යාවෙන් සේව් නිරයයෙන් සේව් ඉරිසන් යෝනියෙන් සේව් අකුර නිකායෙන් නියතයෙන් සම්බෝධි පරායණයෙන් සෝවාන්යෙන් හිතේ කැමැති නම් ප්‍රකාශ කරන්නේ. හේතු සහිතව ප්‍රකාශ කරන්නේ. ඔය කියන්නේ තියෙනවනේ. ඔන්නම් යාට කියන්න පුළුවන් මම මේ හතරේ විදිහට. හේතු වැතු දැකලා කියන්නේ. මෙන්න මේ නිසා කියනවා සෝතාපන්න පුද්ගලයා කැමති නම් මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කියලා දෙනවා. එයා දකින්න. මේ ටික මම ළඟ නැහැ. කොහොමද මම හතර පාද? ඉතින්ම කෙනෙකුට හතර පාද ගත කරන්න බෑ. හතර පාද ගත දෙන්න ඕනේ සම්පූර්ණ අත්හැරලා. මෙන්න පළවෙනි අවස්ථාව. ඉතින් මේ අවස්ථාවට පත් වෙන්න අති දුර්ලභ අමාරු අවස්ථාවක්. නමුත් පත් වෙන දින මාර්ගයේ බුදුදහම කරීම ලේසි හැකියි. හැබැයි අති දුෂ්කරව අති දුර්ලභ ලෝකේ පහළ වෙන බුදුදහම. අහන්න ලැබෙන්නේ අති සුලභ. අමාරු හරි එකක් සුලභ එහෙම ඵලයේ ලබන එක අමාරු නෑ. ඵලයේ ලබන අවශ්‍ය කරන පරිසරය යම අති දුර්ලභ වෙන පරිසරය. අධ්‍යාත්ම ශ්‍රවණය අති දුර්ලභයි. බුද්ධෝත්පාදයේ අති දුර්ලභයි. නුවණින් මෙනෙහි කරන පුද්ගලයා අති දුර්ලභයි. ඒ වගේම ඒ බඳු ගන්න පුළුවන් මනසකේ තත්ත්වයටපත් වෙලා ඉන්න එක දුර්ලභයි. අපි සංදී ඒත් තත්ත්වය අති දුර්ලභයි. ඔය කියන කාරණා හතර ලැබුණා නම් සෝතාපන්න නික දුර්ලභ නෑ. අමාරු නෑ. දැන් සෝතාපන්න වෙන එක අමාරු වෙන එකක් නිසා ඔය හතර මෙතන ඉඳලා. ඔය හතර සම්පූර්ණ වුණා නම් සෝවාන් ඵලයට පත් වෙන එක කොහොමද? මේ අද මොකද කරන්නේ? මේක හරි අමාරු දෙයක් කියලා මිනිස්සු අදින් කරනවා. ධර්මයේ මත කරලා නැති නිසා ධර්මයේ ධර්මයේ හැටි දෙන්නේ නැති නිසා මේ අදායි විදිහටපත් කරුවා මුලාටපත් වෙලා ඒකනේ හොයන්නේ නැහැ. මේ කාලේ ඕම විගොහත වගේ. යෝගේ තේරුම් ගන්න ඕනේ මූලික වශයෙන් සෝතාපන්නී කියලා හතර පහෙන් නිසා කියන්න ඕනේ ඉතින්ලා. ඉතින් කොහොමද කිරිනවා නොකර හිටියත් වෙනවා. කොච්චර ප්‍රමාද වුණත් ඕක ඒක සම්පූර්ණ වෙනවා. ඇත්ත දැකලා පස්සේ දැකපු ඇතින් අහකට යන්නේ. ඒ ප්‍රඥාව පහළ වෙච්ච ශක්තිය අවබෝධය නැති වෙන්නේ. ඒ අවබෝධය ඉන්නේ ඒ අනුවමයි ලෝකෙ දකින්න පටන් ගන්න. ඕනකමින් කරත් හිමින් කරත් කොච්චර ප්‍රමාදුණත් දකින්න කියලා දිනවා. නිසා බය වෙන්න දෙයක් නැහැ. දෝතාපන්න වීමටයි උත්සාහී අපි කියන්නේ වරන් දෝනේ මග වරන් දෝනේ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. මනසින් නුවණින් සී කල්පනා තේරුම් ගන්න ඕනේ. ඔය ටික ගන්න. ඔය ටික කරගත්තා නම් 90ක් මේ කාලේ ඉන්නවා සෝවාන් ඉන්නේ හිතුවක් නවන. 10ට 10ක් කියලා තියෙනවා. ඕක කියවම තේරුම් ගන්න අත්වල ලැබෙලා මේක තේරුම් ගන්න පුළුවන්. ඔය ටික තේරෙන්න නම් මේ මොච්චර මොනවා කරන්නේ. පෙර භවී තිබි කරු හලුව තමයි ඉන්නේ. පෙර භවී ලෝභ දේශ මොහ ඇතුළු කරලා මන්ද බුද්ධික වෙලා ඉපදින. ඒ ඉපදින මන්ද බුද්ධිකකම නිසා නුවණින් මෙහෙ කරන දාම් තේරෙන්නේ. එහෙම කෙනාට මේ බුද්ධ ධර්මයේ දැන තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා බුදුරන් වහන්සේගේ හිත පහදවා ගන්න. සත්‍යයේ හිත පහදවාගෙන ඉන්න හසු කරගන්න කියලා. අප උපස්ථාන කරන්න. බුද්ධ උපස්ථාන කරන්න. ධර්මයේ උපස්ථාන කරන්න. සංඝයාට උපස්ථාන කරන්න. සාසනය තුල හැසිරෙන්න. ඒක නක් අපාරට යන්න. අපායෙන් වෙන්න දෙයක් නෙවෙයි. මතු අනාගතයේදී ඒකාන්තයෙන්ම දුගතියක් ලබන්නත් පුළුවන්. දුගතියේ ඉඳන් මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලබන්න පුළුවන්. ඒ අවස්ථාවත් උදා වෙනවා. එහෙනම් මේ සාධනෙ හිස් නෑ කාටවත්. අහේතුක ගැර හිස් වෙලත් නෑ, විහේතුක ගැර හිස් වෙලත් නෑ, විහේතුක ගැර ඒකාන්තයෙන් හිස් නෑ. මේ අධ්‍යයන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් මේ සාසනය ඉතල බුද්ධ සාසනය තුල ප්‍රතිඵල ලැබෙන්නේ නැති කෙනෙක් නෑ. ඒ මට්ටමේ හැම කෙනාටම ප්‍රතිඵල තියෙනවා. එහෙම ක්‍රමයක් මේ ධර්මයේ තුල තියෙනවා. ඒ සතර හරිපත්තානේ වැඩුව ආර්යත්‍රාණික මාර්ගය පූර්ණ වෙනවා. මේ ආර්යත්‍රාණික මාර්ගයේ විග්‍රහ කිරීමේදී හරිය වැදගත් විග්‍රහයන් තියෙනවා. මේවත් අද හොඳට තේරුම් ගන්න ඕන දේවල්. බුදු පියාණන් වහන්සේ කියන එක විග්‍රහ කරලා දුන්නේ නුවණ මෙහෙයවලා බලා ගන්න. අපිට එකපාරේ නුවණ මෙහෙයවන්න බැරි නිසා තමයි බුදුරණන් වහන්සේ රුකුලක් දුන්නේ. ඒ රුකුල තමයි බුදුරණන් වහන්සේගේ ධර්ම දේශනාව. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ රුකුල ලබා ගන්නවා. ඒ රුකුල් ලැබුණා. පුළුවන්කමක් ලැබෙනවා නුවණ තියෙන කෙනාට හොඳට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා බුදු පියාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳව තොතම විග්‍රහය දුන්නා. මහා චත්තාරීස සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. හොඳට පැහැදිලි ආරෂ්ඨාංගික මාර්ගයේ මොකක්ද? ආර්යසායනික මාර්ගික ලෝක භාවිතා කරන නියුත් තියනවද නැද්ද? ඒකත් ඒකේ විග්‍රහ වෙනවා. දැන් අපි මෙතන කල් පෙන්නපු දැනක් තිබුණා. ආර්යසායනික මාර්ගය ගැන යම්කිසි ක්‍රමයකින් අපි විග්‍රහ කළා. හැබැයි ඒක අද දින ක්‍රමයට වෙනස් එකක්. ඒකත් අපි මෙතන විස්තර කරා. විස්තර කළා. නමුත් මේ විස්තරේ අපි ඔප්පු ගන්න හේතුවක් තිබුණේ නැහැ. මෑතකදී මම පොත බල බල යනකොට ඔය සූත්‍රය මම හම්බ වෙනවා. හරිම වැදගත් දෙයක්. ඒකේ ඇත්ත ඔප්පු කරන්න තිබ්බදී. ආර්යසායනික මාර්ගය පිළිබඳ අපි දෙන්න දුන්න ක්‍රමයක් තිබුණා. පෙර නොතිබුණු ආර්යසාහික මාර්ගයේ එකම කොටසක් වගේ. මේ බුද්ධ ශාසනයෙන් බැහැර නැහැ. මේ බුද්ධ ශාසනය තුල විතරයි තියෙන්නේ. එහෙනම් මුසාව වාදා වේරමණි, පිසුනා වාදා වේරමණි, පරසා වාදා වේරමණි, සම්පප්පලාපා වේරමණි, අයං උච්චති විග්ගවේ සම්මා වාචා කියන දේශනාවක් තියෙනවා. විග්‍රහ කරපු නැති දේශනාවක්. උද්දේශය දුන්නා. නිද්දේශ ප්‍රතිනිද්දේශ කියලා විග්‍රහ කරලා දෙනවා ඊට ගලපෙන දැන්. එහෙනම් උද්දේශය දුන්න ගමන් උද්දේශ කියන මාතෘකාවකින් දුන්නා. මාතෘකාව දුන්න හරිය අපිට ගන්න ගියොත් එහෙම විස්තරයක් නැහැ නේද උපමා උදාහරණ ඇතුළේ දෙන විස්තරයක් නැත්නම් අපිට මාතෘකාව තෝරාගන්න බැරුව යනවා ඊට අර මුසාවාදයෙන් බොරු කියීමේ වැලකීම, වේලම් කීමේ වැලකීම, පරිවර්තන කීමේ වැලකීම, සංකප්පලාපයේ වැලකීම, සම්මා වාචා කියලා දේශනා කරගෙන අර ಉದ್ದೇಶය විතරක් අරගෙන. අපි ඔබ තේරුම් අරගන්න ගියොත් එහෙම. ඒවැනම කතා කරන්න ගියොත් විග්‍රහ කරන්න ගියොත් එහෙම. නිर्देश, පටිනිर्देश කියන ගැඹුරු ධර්මයේ විග්‍රහ කරපු දේ බලන්නේ නැතුව ඒ අනුව තෝරාගන්නේ නැතුව අපිට පැටලෙන්න වෙනවා. ඒතර මොකද වෙන්නේ? ඉතින් අපි යනවා බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරකවති කියන්නේ නැතුව, ප්‍රලාප කියන්නේ නැතුව. ජීවත් වෙච්චයි බුදු පියාණන් වහන්සේ පහළෙන් ඉස්සෙල්ලා හිටියේ නැහැ. අතීත තාපසතුමා කියන්නේ ධ්‍යානලාභී. එදා හිටපු උත්තකාරාම උත්ත ආලාරකාරාම අරූප ධ්‍යානලාභී. ඒගොල්ලෝ බොරු කිව්වා. කේලම් කිව්වා. පරකවති කිව්වා. ප්‍රලාප කිව්වා. නෑ. එහෙනම් බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා අබුද්ධෝත්පාද අවස්ථාවේ ඒගොල්ලෝ හිටියා. කුමාරාවදී සිටියත් අබුද්ධෝත්පාද. ලෝතර බුද්ධත්වයටපත් වෙච්ච තැන පටන් මේ බුද්ධෝත්පාදය පහළ වුණා. එහෙනම් ඊට ඉස්සෙල්ලා හිටියනම් සිද්ධාර්ථ කුමාරෝත්පත කාලිය තව අබුද්ධෝත්පාදය. බුදු බුද්ධෝත්පාදයට වැටෙන්නේ කුමාරෝත්පතිය නෙමෙයි. එදා ලෝතර සම්මා සම්බුද්ධත්වයටපත් වෙච්ච බොහෝ වැඩි සිද්ධ වෙච්ච ඒ මහා සිද්ධිය පසුව බුද්ධෝත්පාදය ආරම්භ වුණා. එහෙනම් අබුද්ධෝත්පාද කාලේ ඒ බඳු අය හිටපු කාල ධර්මයේම සාක්ෂිදී. පාණාතිපාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති විග්ගවේ සම්මා කම්මන්තේ කාණඝාතයෙන් වෙන් වෙලා, කොරමැර වංචාවලින් වෙන් වෙලා, සුරා කුද්ගතාවලින් වෙන් වෙලා ඉන්නවනම් සම්මා කම්මන්තය. එහෙනම් එහෙමයි පෙරෙහි කියන්නේ. එහෙනම් අපි කොහොමද මේ පොඩ්ඩ දුන්නාම එහෙම නිගමනය කළොත්? පෙර තිබුණ නැහැ කියලා ඔප්පු කරා. එහෙනම් මෙන්න මෙතන අපි තාර ඉස්සෙල්ලා අපි අර පැණි බෝතලය ගැන විග්‍රහ කරපුවාම ගත් අදහස් දෙකකින් වාගේ. මේ වෙන්නේ අදහස් දෙකක් තියෙනවා. ලෞකික වූ ලෝක ධර්මයන් හොයාගෙන ඉන්න පුද්ගලයෝ. ඒ ඒ ලෞකික අදහස් මුල් කරගෙන සතුන් මැරීමේ වෙන් වෙලා හොරකම් කිරීමේ වෙන් වෙලා කාමී වර්ධාවේ වැහැකිරීමේ වෙන් වෙලා ඉන්නවා. හැබැයි ඒක ආර්ය සම්මා කම්මස්සේ නෙමෙයි. බොරුවෙන් වෙන් වෙලා කේලම් කියන දෝ පසුවත කියන ප්‍රලාප කියන දෝ ජීවත් වෙනා හිටියේ. දෙව්ලොවත් ගියා. බබලොවත් ගියා. එයයි. ඉතින් ඒගොල්ලෝ ඉතින් සම්මා වාචාවක් දිනවා. ඒක ආර්ය සම්මා වාචා නෙමෙයි. ඉතින් ආර්ය සම්මා වාචාවල තියෙන වෙනස මොකක්ද? අභිජෝත්පාද කාලේ නැති සම්මා වාචා මොනවද? සම්මා කම්මන්ත මොනවද? දැන් මේක විග්‍රහ කරනකොට අපි හොඳට විග්‍රහ කරලා දුන්නා මේක මුල ආරම්භ වෙන්නේ නැහැ. හටගත සියල්ල විවරණාමීටපත් වෙලා වෙනසිනවා කියලා ධර්මඥානීය තේරුම් ගත්තට පස්සේ එහෙම වන්නා වූ දේ මොන වටිනාකමද මේ ලෝකේ තියෙන්නේ මම කියලා ගන්න මගේ කියලා ගන්න මගේ ආත්මය කියලා ගන්න වටිනා දෙයක් නෑ නේද කියලා මේක දැක්කට පස්සේ වටිනාකම වහින වටිනාකම බහැපු ලෝකයක් තුල මම මොනවා ලබා ගන්නද මට වටිනා දෙයක් තියෙන්නේ එහෙනම් මොන දෙයක් වටිනා දෙයක් කියලා ලබා ගන්න මම ප්‍රාණඝාත කරන්නේ සත්‍ය හිංසා කරන්නේ ඇයි හොර මර වංචා කරලා මම මොනවා ලබා ගන්නද මොනවද ඉතින් මට වටින්නේ ඒ අසාධාරණ එක ලබා ගන්න සුරාවෙන් සූදුවෙන් දුරාචාරයෙන් ලබා ගන්න මට වටින්නේ මොනවද මේ ලෝකේ? ඔන්න අදහස එනවා. මෙන්න මේ අත්තරියා ගියේ අතිලාකම අත්තරී ගිය නිසා නොවැළී ගිය නිසා මිදී ගිය නිසා නොවටිනා දෙයක් ලබා ගන්න මට ප්‍රාණඝාත කළා වැඩක් නැහැ, හොරවරවන්තා කළා වැඩක් නැහැ, සුරාසු දුරාචාර කළා වැඩක් නැහැ කියලා මෙන්න මේ විරතිය අපි හිතනවා. ඒවෙන් ඉවත් වීමක්. මෙන්න මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්තය. හැබැයි ඕක පහළ වෙන්නේ වටිනාකම නැහැ කියලා දැනගෙන පහළ වෙන එක එකක්. උදත් ජන වූ ඉන්න අනිපුද්ගලෝ. දෙවිලෝ වටිනෝ, බබලෝ වටිනෝ, ඒ හින්දා ඒක කියන්නේ මේ කරනවා කියලා ඒගොල්ලෝ කරන්නේ. ආර්යෝ එහෙම වටිනාකමක් දකින්නේ නැහැ ලෝකයේ ඇතුලේ කොටනකොට. මුළු ලෝකෙම වටින්නේ. වටින්නේ නැති දෙයක් තුළ මට ලෝකෙ මොනවද ලබා ගන්නද මම අසාධාරණ කරන්නේ. වැඩක් නැහැ. අන්නේ අදහකින් අත්හැරලා යනවා. මෙන්න මේක ආර්යයන්ගේ ආර්යත්වයන්ගේ මායිත් අයිති වෙන්නේ. සම්මා කම්මන්ත සම්මා ආදී. ඒතකොට සම්මා මේ කම්මන්ත සම්මා වාචා. ජීවත් වීමත් ඒ වගේ. වෙනදාම් කරගෙන ගොවිදාම් කරගෙන ජීවත් වීම සම්මා ආජීවී කියලා එකක් තියෙනවා. එහෙම හිකුත් තියෙනව නැත්නම්. හැබැයි ආර්යයන්ගේ ජීවත් වීම කියන්නේ ඕකනේ. ආර්ය මොකද ජීවත් වෙන්නේ. ආර්ය මාර්ගයේ පූර්ණේ කරගෙන ඉඳන් සම්පූර්ණ ඇලීම ගැටීම මුලා ඉවරටම දුරු කරගන්න පුළුවන්. මේ මාර්ගය අනුගමනය කරන මම ජීවත් වෙන්න ඕනේ. ඒ සඳහාම ජීවත් වෙනවා නම් නොදැහැමින් ජීවත් වෙන්න මට කිසි වුමනාවක් නැහැ. මේ කය පවත්වාගෙන මට යන්ති මේක ජීවත් වෙන්න නම් ඒ ටික මට හොදරම ඇති. අසාධාරණ ජීවත් වෙන්න මට ඕනේ. මෙන්න මෙහෙම ඇති වෙන අදහසක් තියෙනවා. මේක තමයි ආර්ය විනය සම්මා ආජීවය. දැන් අපි මේක විග්‍රහ කළා මෙහෙම දුන්නට. මට ඔබ ඔප්පු කරන්න කාරණා තිබුණේ නැහැ. හේතුඵලයට ඔප්පු වෙනවා. ඉතින් ඒක අහන්න පුළුවන්. මෙච්චර කාලයක් ඇයි උහුම එකක් කියලා දුන්නේ අපේ ත්‍රිපිටක පොත්වල අටුවා පොත්වල අපිට දෙන්නලා තියෙන්නේ බොරුවෙන් වෙන් වෙලා ඉන්නේ කේලම් වීම වෙන් වෙනවා නම් පරිවර්තනය වෙනවා ප්‍රලාපයෙන් වෙන සම්මා වාචා කියලා කියා දිලා තියෙන්නේ මේ අයි ඔය අදහස ඔච්චර තව බික්කුන් හතලා නැද්ද දේශනා කරා. ඔහොම එක එක ප්‍රශ්න ඇති කළා. ඇති වෙනවා අපි අහන්නත් ලැබුණා. නමුත් අපිට පාගෙන් බැලුවා දැන් ත්‍රිපිටකයෙන් ඔක්කොම එක තමයි මහා චත්තාරිස සූත්‍රය කියන සූත්‍රය දිනනවා. මජ්ක්‍ධිම නිකාය. මෙන්න මේ ත්‍රිහරි වැදගත් දහම් කොටසක් අහු වෙනවා. ආර්ය ආර්යසායක මාර්ගය. ආර්යයන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය.